අවසරයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ප්‍රතිමත්නි අපි අදත් ඉස්සනවනේ චාරිත්‍රානුකූලව බ්‍රහස්පතින් දකිරෙන ධර්මදේශනා සඳහා වේලා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිලෝම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාදවමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ පුග්ගලෝ පූරෝ පීතෝ ඉද භික්කවේ ඒකච්චස්ස පුග්ගලස්ස භාෂාදිකං හෝති අනික්කන්තං අභික්කන්තං පරික්කන්තං ආලෝකිතං විලෝකිතං සම්මිංජිතං පසාරිතං සංඝාටිපත්ත චීවර ධාරණං සෝ ඉදං දුක්ඛ සත්‍යංති පජානාති අයං දුක්ඛ සමුදයෝති පජානාති අයං දුක්ඛ නිරෝධෝති පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පජානාති කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කුම්භෝපම සූත්‍රය ඉදිරියෙන් තියාගෙන සරුවච්චන් වහන්සේගේ ඇහැට පේන මේ ලෝකේ ඉන්න ආ වූ පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව හිත යොදණ්ඩයි මේ යෙදිලා පැතිලා පැහැදිලා කටයුතු කරන්නේ. ඉන් සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා කලයක් ගත්තොත් ඒ කලී ආකාර හතරක් උපමා කරගෙන මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් තම් පුද්ගල ಜಾති හතරක් චරිත ලක්ෂණ හතරක් තියෙනවා. පිරිච්ච කලයේ හිස් කලයේ කියලා එක ලක්ෂණක් තියෙනවා. පිරිච්ච බව සහ පූර තුච්ච කියලා ඒක පාලියෙන් සඳහන් කරනවා. පූර කියන එක පාලිය සිංහලෙන් පිරිච්ච කියන වචනේ හදාන කියන තුච්ච කියලා කියන්නේ හිස් කියන අදහස. අන්තිකේ කියනවා විවට පිහිත කියලා විවෘත වැහිච්ච කියලා. ඉතින් මේ වගේ කලයක තියෙන්න පුළුවන් විවෘත කලයක් හිස් වෙන්න පුළුවන් පිළලා තියෙනවා. කලයකට වහලා තියෙන්න පුළුවන් ඇතුළේ පිරලා තියෙන්න පුළුවන් හිෂ්ට තියෙන්න පුළුවන් මේ ආතරේ වර්ගය කලයේ ಗುಣ හතරක් ප්‍රකාශ කරනවා පූර තුච්ච පිහිත විපට කියලා. ඒ වාගේ මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් බුදුහාමුදුරන්ගේ හැට පේනවා. ඒ පුද්ගලයන්ගේ ඇතුලේ මේ සම්බුද්ධ සමාන පුද්ගල පුරිච්ච පුද්ගලයෝ සම්පත්‍ති කර සන්තුප්ති කර පිරිච්ච පුද්ගලයෝ ඒ කලයක් පිරලා වගේ. සමහර ඇත්තේක බොහොම විවෘතෝ පේන්න තියාන ඉන්නෝ. තමන්ගේ පිරිච්ච ගතිය. සමහරු එක වහලා අනුන්ට පේන්නේ නැහැ. ඒ වගේම සමහරවල් තුච්චයි ඇතුළත මොනවාක් ගන්න හර පද්ධතියක් නැහැ නිකම්ම නිකන් හිස් පුද්ගලයයි කියලා කියන්නේ මෝග පුරුෂ කියලා බුදුහාමුදුර සමාලාට ඒක සඳහන් කරනවා. ඒ මෝග පුරුෂයෝ ඉන්න යාගේ මෝඩ ගතිය පේන්නම කරනවා. අමනයි තකතිරුයි. යා ඒක කිසි වගවීමක් නැහැ සමාජයේ ඉතිරි පිට මෝගතාලෙන් තුච්චතාලෙන් වැඩ කරන සමහරු මෝගයි තුච්චයි ඒ වුණාට ඒක වහගෙන ඉන්නවා. ඇතුළත පිළිලා හිස් ඒ වුණාට ආයක හැසිරෙන්නේ අම්මා කාටද කාටවත් හිතන්න බෑ. එයා වැඩි රඟ දක්වන්න යන්නේ කලීලි පාණ්ඩේ යන්නේ. ඒකට ඒ හිස් බව තියෙන කවුරුත් දන්නේ. අන්න ඔය වගේ හතර જાතියක් පෙන්නලා දැන් බුදුහාමුදුරන්ට අවස්ථාව ලැබෙනවා මේ අර්ථ විග්‍රහයයිලා මොකද්ද පිරිච්ච කියලා කියන්නේ මොකද්ද හිස් කියන්නේ මොකද්ද පෙනෙන්න තියනවයි කියලා කියන්නේ විවටයි විවෘතයි ගිනහර පාදක් කරනවා කියන්නේ මොකද්ද වැහි වැහිච්ච කියලා කියන්නේ හංගගෙන වහගෙන අරසා කරගෙන ඉන්නවා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒකට මෙන්න මේ ලකුණු හතර බුදුහාමුදුර ඉදිරිපත් කරනවා අර නිප්පමා උපමේය ගලපගත්ත කෙනාට. ඒකට Tamanට මේ ಗುಣ හතරට බුදුහාමුදුර දෙන ಗುಣ ආදේශ කරපුවාම ඔන්න පේනවා. ඉතින් කියනවා මේ පිරිච්ච වැහිච්ච ඇරිච්ච වැහිච්ච බව පෙන්වන්නේ අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පසාරිතේ සංඝාටපත්ත චීවර ධාරණේ ඒකෙනා බොහොම සංවර ගතියක් පෙන්වනවා පාසාදික කියන වචනේ පෙන්වනවා ඒ කියන්නේ ඉදිරියට යනකොට පස්සට එනකොට කාට හරි පැහැදීමක් ඇති වෙනවා අදියට මනමාලියක් යනවා වගේ නැත්තම් රාජාභරණේ සරසිච්ච රජ කෙනෙක් රාජාංගනේ ඇවිදිනවා. ඒ රජුරවන්ට රාජාභරණ ඇඳගත්තට පස්සේ එක එකන පිටිපස්සේ දුවන්න පණින්න සෙල්ලම් කරන්න බෑ. මනමාලියකට මාලහත බැඳලා තැල්ල බැඳලා පෝරුවට නැංගුවාට පස්සේ දුවන්න පණින්න බෑ. අන්න ඒ වාගේ ප්‍රසාද එළවන සිටිට ඉදිරියට යනවා පස්සට යනවා. ආලෝකිතං විලෝකිතං ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගාරිනකොට තමන්ගේ දෙපට සිවුර ඇඳගත්තට පස්සේ සිවුරක් පාත්‍රයක් අතේ දරන වෙලාවේ පාදී පාශාධිකා හේතු කාටරි පැහැදීමක් ඇති විදිහට කටයුතු කරන එකට සර්වඥාන් සඳහන් කරන්නේ පිහි පිහිත කියලා. වැසුණු සං ඉන්ද්‍රිය සංවරය ඇති බයලජ්‍ය සහිත පුද්ගලයි කියලා කියනවා. ඉතින් ඊටරන පස්සට යනකොට පැත්ත බලනකොට ඉස්සරහ බලනකොට අතනමකොට අතදිගාරිනකොට පාත්‍රය සිවුරු දරන වෙලාවට ඒ තමයි මේ කරන වැඩේට හැංගීමක් නැතුව නිකන් මනමාලි පොරකේ පොරව උඩ සින්දු කියලා නරඹන්න පටන් ගත්තොත් වගේ රජුරෝ රාජාභරණ ඇඳගෙන බ්‍රේක් ඩාන්ස් කරන්න පටන් ගත්තොත් වගේ රාජ රාජාංගනේ එතකොට යාගී ක්‍රියාකලාපය යනකොට එනකොට ප්‍රසාදේ ලවන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සූසට බර්ණේ සාදිච්ච කෙනෙක් ඒ විදිහේ විලෝපන කරයි කියලා. එතකොට කියනවා ඒ විවුර්තයි කියලා. විවුර්තයි කියන්නේ කාගේ විවේචෙන්ද විවුර්තයි. අර වහගෙන ඉන්න එක ඉදිරියට පස්සට යනකොට අතනමනකොට දිගාරනකොට ආදි වශයෙන් එයාගේ ඉරියව් පැවැත්ම බොහොම සිත් පහදන සුළුයි. කාටත් සිත් පහදන සුළුයි. අන්න ඒක බුදුහාමතුරුවෝ පෙන්වන විදිහට එහෙම හිත පහදින ගුණ තියෙන ඇත්තෝ ඉන්නවා හිත නොපහදින ගුණ තියෙන ඇත්තෝ ඉන්නවා. ඒක තමයි ලෝකයා මිනිස්සෙක් දිහා බලලා ඒ රූප සුන්දරියක් එහෙම නැත්නම් ශරීර ජවය ඇති පුද්ගලයෙක් වශයෙන් අපි විනිශ්චය තෝරන්නේ ඒව දිහා බලලා. ඒකට යාගේ ඇතුලේ පිරිලද නැද්ද කියන එක බලන්න බුදුහාමරණ අර කාටවත් කරන්න බෑ. ඒකට ඇතුලේ පිරිලද නැද්ද කියලා දැනගන්නේ මේ පිරිච්ච වෙහිච්ච ගතියනේ. ඇතුල මේ මේ තියෙන ඇරිච්ච වෙහිච්ච ගතියනේ. ඇතුලේ පිරිච්ච හිස් ගතිය දකින්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ දුක්ඛ සත්‍යයයි මේ සමුදය සත්‍යයයි මේ නිරෝධ සත්‍යයයි මේ මාර්ග සත්‍යයයි කියලා දන්න කෙනා පිරිච්ච කෙනා කියලා. ඒක දන්නේ නැති කෙනා හිස්. ඉතින් එතකොට මේ ලෝකේ හතර පුද්ගලයන්ගේ මේ කිසිම චතුරාර්ය සත්‍ය පිළිබඳ හැඟීමක් නැතුව දැනීමක් නැතුව ඒකට yaadෙන්නේ නැතුව බොහෝම ලස්සන ඉරියව්වක් පවත්වන නැත්තොත් ලෝකේ ඉන්නවා. ඊටාත්ම ඒ දනොදනුවත්කම නිසාම මෝඩ තාලෙට, මෝඝ තාලෙට, අමන තාලෙට හැදෙන පුතුලෙක් තියෙනවා. තව කට්ටියක් ඉන්නවා හොඳට චතුරාර්ය සත්‍ය දාන. දැනගත්තට ප්‍රසාද එළවන හැසිරීමක් නැහැ. දුවපැන දඟලනවා, නොගැලපෙන වැඩ කරනවා. තව කෙනෙක් ඉන්නවා හොඳට චතුරාර්ය සත්‍ය දන්නවා. ඒ ඥාණයට තරම් වෙන ගැළපෙන ආකාරයකට ඉරියව් පවත්නවා. එහෙම නැත්නම් ප්‍රසාදේ ලෝනෝ. ඉතින් මේ හතර පුද්ගලයෝ ගැන කාරණා කාරණා ඉදිරිපත් කරන ਸਰුවචන් වහන්සේ කිසි තැනක මේකේ අරයට වැඩිය මෙයා හොඳයි කියලා කියන්නේ නැහැ. බොහෝ අනික් තැන් වල සමාජලට එමේ ඉංගියක් ඒ දේශන අවසානයේ කුළු ගැන්වීමක් කරලා පෙන්නනවා මේ හතර දෙනාගෙන් මහණෙනි මෙයා තමයි හොඳම කියලා. දැන් මේ කුම්භෝපම සූත්‍රයේ මේ හතර පෙන්නලා බුදුචාන් වහන්සේ විනිශ්චය කරන්නේ හතරකට වෙන් කළ නිකන් ඉතින් මේ විමසුන් නුවණක් විතරයි මෙතන තියෙන්නේ. බෙදා දැක්වීමක් කරනවා උපමාන දෙකක් දිගේ ඒක නිසා අපට විශේෂ මේ භාවනා මාර්ගේ යන ඇත්තන්ට මේ හතර දැනගත්තොත් මට පේන්නේ ඔය එක්කෙනෙක්වත් තෝරන්න බේරන්න යන්න එපා. ඔය එක්කෙනෙක්වත් කරන හොඳ නරක වලින් තමන් විනිශ්චය කරන්න කියලා පව් කරගන්න එපා. විනිශ්චය කරන්න බෑ. මේකේ තරම්ම ගැඹුරුයි. මේක සරුවඥ විෂයක්. ඒ නිසා අපට කියලා දීලා නැහැ මේක තෝරපන් තේරුවාට මොකද මෙයා හොඳයි මෙයා හොඳයි කියන්නේ යන්න එපයි කියලා. ඉතින් අපි තාමත් එහෙම තිබුණාට තෝරනවා. අපි හිතනවා හිස් ඇරිච්ච පුද්ගලයා අන්තිම සෞත්වි. චතුරාර්ය සත්‍ය පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. ගමන බිමනේ යෑමේ මේ කිසිම චාරයක් නැහැ. ඉතින් අපි සාමාන්‍ය තිරසනයි කියලා කියනවා. එයාට මේ ලෝකේ මනුස්සකම ලැබුණාට ඒ මනුස්සකමින් කිසිම වැඩක් ගන්නෑ. ඉන්දිය සංවරයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒකට පුත්‍රජානන් වහන්සේගේ ಗುಣ ටිකක් සම්බන්ධ කරන්න මං හිතුවා. එතකොට මම කොහොමදත් නිශ්චයකටපත් වෙලා. ඒකේ අඩුපාඩුව මට හිටිනවා. මං හිතුවා දැන් මගේ දේශනාවෙන් ඉදිරිපත් කරන්න මේ පිරිච්ච වැහිච්ච පුද්ගලයාගේ ಗುಣ ටික තමයි බුදු ගුණ කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ හොඳටම අවබෝධය තියෙනවා. භාෂා ප්‍රසාද එළවන හැසිරීමක් තියෙනවා. ඉතින් ඒක බුදුචානන්සේ නවාරහදී බුදුගුණවල විද්‍යාචරණ සම්පන්නෝ කියලා බුදුසජනන්සේ පෙන්වන මේ විද්‍යා ගුණ 8කොත් චරණ ගුණ 15කොත් කියලා අපිට දහම් පාසල් වල බුද්ධහම් මන්ත්‍රල උගන්වනවා. ඒක ඇත්තටම සංග්‍රහ කරපු ලයිස්තුවක්. මේ විද්‍යා ගුණ කියලා කියන්නේ පිරිච්ච හිස් කියන ගතිය. චරණ ගුණ කියලා කියන්නේ ඇරිච්ච වැහිච්ච ගතිය. ඒ වගේ චරණ ගුණ 15ක් බුද්ධ චරිතේ පෙන්වලා දීලා තියෙනවා. විද්‍යා ගුණ 8ක් බුද්ධ චරිතේ පෙන්වලා දීලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ විශේෂයෙන්ම මේ පිළිබඳ මාතෘකාව ගෙන හරපානවා බුදු බුද්ධානුස්සති භාවනාවේදී ඒක පෙන්නනවා බොහෝ තැන්වල බුදු ජානනාංශයේ ඒ චරණ ගුණ පෙන්වුවාට ලයිස් චොක් වශයෙන් 15 හදලා තියෙන්නේ ඒ තැන් තැන් වල තියෙනවා එකතු කරලා ඒ එකතු කරපු ලයිස්තුව අපි විභාගයට ලිව්වොත් අපි පාස් ඒක තමයි අද තියෙන අපේ ථේරවාදය කියලා කියන්නේ ඉතින් ඒ අනුව අපි ගිය දේශනාවේ වැඩි හරියක් කතා ශරීරේ වෙන්කලේ බුදුජානන්සේගේ තියෙන මේ චරණ ගුණ සම්බන්ධයි. ඉතින් මේ චරණ ගුණ හොඳටම පෙන්නනවා මනුස්ස සුවඳ. වැඩක්වත් දෙවියෙක්වත් බ්‍රහ්මණයෙක්වත් අපායින යකෙකුවත් පල්ලෙහා ලෝකේ තියෙන යකෙක්වත් නෙවෙයි. මිනිස්සෙකුට හිතා ගන්න පුළුවන් චරණ ගුණ ටිකක් තියෙනවා. ඒවට අපි සාමාන්‍ය ලෝකේ ආචාර ධර්ම කියලා කියන්නේ. සමාජ ධර්ම කියලා කියන්නේ. සංස්කෘතිය කියලා කියන්නේ. හැදිච්ච ගතිය කියලා කියන්නේ. මහාත්ම ගතිය කියලා කියන්නේ. ඉතින් මේ මහාත්ම ගතිය ඉහළම සදාචාරය තමයි බුදුජානනාංශය තමන්නාසිකී චරිතයෙන් උදාහරණයට බහුවචනෙන් කතා කරන්න කෙනෙක් හිටියේ නෑ. තනි සම්මා සම්බුදුජානනාංශය තමයි හිටියේ. ගුහාවක ඉන්න තනි සිංහෙක් වාගේ. නමුත් අනික් හුදී ජනතාවගේ දැන ගැනීම පිණිස උන්වහන්සේක වරණගලා කියලා දීලා තියෙනවා. ඉතින් ඒකේ පින්නන්නේ අපි ගිය පාර දේශනාවේ සම සමාලෝචන පින්ඩාර්ථයක් ගත්තොත් චරණ ගුණ විසුද්ධි මාර්ගය වගේ තේරවාද රාමුගත වෙච්ච පොතක තියෙන්නේ ඉන්දියා සීල සංවරය තමයි පළවෙනි. ඉතින් සීල සංවරය කියන්නේ පංචිල් වෙන්න පුළුවන්. එහෙනම් අටසිල්, නවසිල්, දසසිල්, සාමනීර සීල, උපසම්පදා සීල මොකක් වුණත් මොකක් හරි තමන් විහිං පටවගත්ත සීලයක් තියාගෙන ඉන්නවා. එimhe විහිං පටවගත්ත සීලය කරදරයක් කරගන්න එකට අශීලාචාර කෙනයි කියලා අපි කියනවා. ඊට ශීලාචාරයක් නැහැ. වැද්දෝ කියලා අපි මිලක් හැයි කියලා ම්ලේච්ඡයි කියලා අපි සඳහන් කරනවා. අන්‍යාගම් වල අදේවවාදීය කියලා සඳහන් කරනවා. අන්‍යාගම් වල දේවවාදීය දෙයියන්වන්සේ අදහනවා. මෙතන සීලයක් නෑ අදහන්නේ මෙතන මනුෂ්‍ය ධර්මයක් අදහනවා. අරක දේව ධර්මයක් අදහනවා. දේව ධර්මය අදහන්නේ නැති කට්ටිය මිලක් එහෙම නැත්නම් බාබෙරියන්ස් කියලා සඳහන් කරනවා. දේව ධර්මය අදහන ඔක්කොම ශිෂ්ට මිනිස්සු විදියට පූර්ණ ආගමක් පූර්ණ ඇදහිල්ලක් තියෙන කෙනෙක් විදිහට ඇදහිල්ලක් නැති කෙනා මැරුවට පවු නැහැ. ඒ තිරිසනෙක් විතරයි. එයා දේවාගමට ගත්තට පින් සිද්ධ වෙනවා. මරලා හරි කමන්නේ, හැම ගහලා හරි කමන්නේ. ඉතින් ඒ නිසා ඒ ආගම් වල තියෙන ওই සීලය අනුව ම්ලේච්චෙක් කියන දේවදහිල්ලේ කියන. දැන් සරුවචනාංශයෙන් පෙන්වන සීලේ හැටියටත් ශිෂ්ට මිනිසෙක් ඉන්න අපුරවැසියෙක් කියනතම් මිලක්කෙක් ඉන්නවා. මිලක්කයි කියලා කියන්නේ බ්ලේච්චයි කියන අදහස අපේ සිංහල භාෂාවේ වැද්දයි කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඇබරිජින්ස්. ඉතින් ඒක තියෙන්න ඕනේ ඉස්සල්ලාම. ඒක කොතනද ඉන්නේ කියන එක Taman රකින්න සමාදන් වෙලා තියෙන සීලයේ හැටියට Tamanට ප්‍රතිතු කර ගන්න පුළුවන්. හැබැයි පරිසං වෙන්න. Taman මේ දස සිල්ලට සිල් රකින්නයි කියලා ඒකවත් නොකර මේ පංචිල් ලකින මිනිස්සයාට පුංචි කළ සලකන්න යන්න එපා. මේ සිල්පද කියලා කියන්නේ අනුම්මරින්ට ගත් එකක් නෙවෙයි. Tamanට බයක් නැතුව ජීවත් වෙන්න තියෙන හොඳ පදනමක් මිස අනුමැනින් මේ මම උසස් අනුම් පහත් කියන එකක් නෙවෙයි. ඊට පස්සේ සීලයට අනුව අනුයාතව යන ඉන්ද්‍රිය සංවරය. මේ සීලවන්ත වෙලා සිල්වන්ත සීතල වෙලා ඉන්න අපි ගත කරාට ඒකට ගැළපෙන සිල්ලතකට ගැළපෙන භික්ෂුවකට ගැළපෙන යෝගාචරයට ගැළපෙන ඉන්ද්‍රිය සංවරය නැත්තම් ඒක නිකන් මේ කුෂ්ඨ රෝගියෙකුට ආබරණලා සැලකුවා වගේ සරසුවා වගේ ගන්න දෙයක් නැහැ. කුෂ්ඨ රෝගියා අලංකාර කරන්න බෑ ආභරණ දැම්මට. ඒක ඉන්දිය සංවරය තමයි ඊගාවට මේ චරණ ධර්ම වල තියෙන පතලොස් චරණ ධර්ම කියලා නෝ කියන්නේ. දෙවෙනි ධර්මයේ තියෙන්නේ ඉන්දිය සංවරය. ඊට පස්සේ ಗುಣ දෙකක් පුදුරු chance පෙන්නවා බලන්න කොච්චර දුරට මනුස්සද කියලා බලන්න දෙවියෙක් නෙවෙයි, ගාන්ධර්වයෙක් නෙවෙයි, බ්‍රහ්මයෙක් නෙවෙයි, යකෙක් නෙවෙයි. භෝජනේ මත්තඤ්‍යතාවය. Taman khanda ona ප්‍රමාණය දන්න කෙනා. අද ලෝකෙ දිහා බලන කී දෙනෙක් කන්න නැතුව වැහැරිලා ගිහිල්ලා ඉන්නව නැත්නම් අත්කිලමතාණ යෝගයට අහුවෙලා කෑම නොක නොගැනීම වෘතයක් කරගෙන උදේ ඉඳලා ඇඳ යනකම් ඉඳවනවා. ඒක ඇනොරෙක්සියා කියන රෝගයේ වශයෙන් බටේස මානසික රෝගයක් තියෙනවා. නළු නිලිය තමන්ගේ කර්මන්නේ ඇඟ තියාගෙන ඉන්න ඕන නිසා කෑම පුළුවන් තරම් අඩු කරලා ඒකට කෑම සුවඳ දෙනකොට වමන යනවා. ඒ තරම් කෑමකට ද්වේෂ කරනවා. සිහිනිඟ දික් කකුල් ඒව ඇතිකරන පුදුම මහන්සියක් කරනවා. බටහිර ලෝකේ ඉන්නවා ගියාම පේන්න ඉන්නවා ලංකාවෙත් කොළඹ රටේ ඉන්න ඔය සත්තු జాතිය නොකානොබේ ඉඳලා මේ අනුන් ඉදිරි පිට ඒ රූපේ පෙන්වන්න. අමල තාත්තත් එක්කත් රණ්ඩු ඔක්කොමලත් එක්ක රණ්ඩු කෑම නොකයි. අපේ සංඝයාවන්සලගේ සෑහෙන පිරිසක් ඉන්නවා උදේ ඉඳලා හැන්ද වෙනකම් බෙහෙත් කනවා දානේ වළඳන්නේ නැහැ. අනේ මට නම් තේරෙන්නේ නැහැ. මුන්දලට මේ බුදුහාමුදුරුවෝ කියපු පළවෙනි වචන දෙකවත් අත්ති කිලමතාන යෝගී අතහැරපියවෝ කාමසුකල්ලියාගේ අතහැරපියව කියලා කියලා තිනකවත් තේරෙන්නේ නැතුව ආහාරයේ මත ප්‍රමාණය දන්නේ නැතිකම නිසා විඳවන විඳවිලා. පැය 24 විඳවන. භෝජනේ මත්තෙන් නිසා බුදුචානන්සේගේ බුදු ගුණයක් කියලා හිතන්න අපි ළඟ යඩපාඩු දෙමා ප්‍රශ්නයක් නැහැ. කාටවත් එහෙම කියන්න බෑ මම දන්නවයි කියලා. ඒක හැම වෙලාවෙම කලින් ගත්ත තරාදකින් මනක එකක්වත් සමීකරණයක් තියෙන එකක්වත් නෑ. මේ වෙලාවේ හැටියට ගත යුතු ආහාර ප්‍රමාණය දන්නකම ඇති කෙනෙක් නැහැ මේ ලෝකේ. දකින්න දකින්න ඕනම කෙනෙක් බැලුවොත් එක්ක කෑපත රෝගේ නිසා විඳවනෝ එතන මේ කණ්ඩ තියාගෙන නොකා බේත් කරනවා. බත් කන්න ඕන වෙනකොට බේත් කරනවා. බේත් කරන්න ගියාම ඕන දෙයක් අරයි. බත් කන්නේ අයියෝ ඕව මට ප්‍රිය නෑ. ඕවට ගම ඒතර බත් කේ බේත් කරන්න ගියාම ප්‍රියටද කන්නේ. ඒව කරනවා. පව් කියලා හිතනවා. ඉතින් පරියට මම පව් කරගන්නවා. ඔයක කියන්න ගිහිල්ලා. ඒ මොකද මට ඒ දකින්නකොටම විග්‍රහ වෙනවා. ඒක දුර්ලභමක් මගේ තියෙන. මේ මිනිස්සයා මේ දාන දානමේ ඉඳ තියෙන මේ හරි ගැසගෙන දීපු ආහාරය ගන්නෑ. ෆයිබර්ස් කියලා වෙනම කඩෙන් ගිරලා කනවා. මේ තියෙන මේ තියෙන දේ අපෝ යුව අපිට ගන්න බෑ. ඒව හොඳ නෑ කියලා විසිකරනවා. විසිකරලා පොලිමේ ගිහිල්ලා දොස්තර හතර කියලා ලයිසුලියාන ගිහිල්ලා banana fiber, apple fiber කියලා පාම් ගිරිය පොත්තත් විසිකරනවා. banana කේසර ගිරිය පොත්තත් විසිකරනවා. පැපල් ගෙඩිය පොත්තත් විසි කරනවා. ඇපල් ගෙඩිය පොත්තත් විසි කරලා ෆයිබර් කියලා කඩෙන් ගලන අර කනවා ආයසක. අරක ගේන නැව් දෙකකින් යන්න ඕන. කාපියා විඳලා ගෙල් ගෙඩි පොත්ත ඉවරයි. කාපියා විඳලා පැපල් පොත්ත ඉවරයි. මොකක් කරපෝ ඉව කන්න බෑ. ඉතින් මේක දිහා බලනකොට බුදුහමඳුර අපිට මේ පෙන්නන දේ බුදු කෙනෙක් පෙන්වන්න ඕන දෙන්නේ බොහෝමත්ම එදිනෙදා දාඩි දාන මනුෂ්‍යෙකුට තේරෙන දේ අභෝජනීය මට්ටමියට ආවා. ඊට පස්සේ జాగරියාන යෝගේ නිදි වැරීම දවසට කොච්චරක් නිදා ගන්න ඕනද කියන එක සමහරව හිටගෙන පුතියනවා සමහර ඉඳගෙන පුතියනවා සමහර පුතියගෙන පුතියනවා මේ එකේදී හරියට වද විදිනවා මේක කල්පනා කරන අපි වගේ මේ හුදී ජනතාවගේ පූර්ණත්වයටපත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි බුද්ධ ඥානය. ඒතරංගේ චරණ ගුණයක් මේ පිරිච්ච මේ ඇරිච්ච වෙහිච්ච ගතිය තියෙන දේ Taman දවසකට පැය කීයක් විස්්‍රාම වෙනවාද කියන්නේ. සර්වඥන් වහන්සේට මෙන්න මෙම චෝදනාවක් තිබුණා කියලා කවුරුත් මතක තියාගෙන ඉන්න සර්වඥන්සේකට උත්තර දීලත් නැහැ බැඳිලත් නැහැ හැම නිගණ්ඨනාත පුත්‍රයේ සහායකගේ ගෝලියෝ කියලා තිනවා සර්වඥන් වහන්සේ කියන්නේ මහා සමණයයි කියලා මහා සමණය සහ ඔහුගේ සියලු ගෝලියෝ දවල්ට ඇති වෙන්න කාලා දවල්ට බුදිනවයි කියලා. ඔකිට බුදුරජාණන් හැමදාම දාණයෙන් පස්සේ සුළු වේලාවක් දිවා විහරණය කරන ජංගා විහරණය කියලා පිරිස හම්බෙන්නේ නැතුව කැලේකට ගිහිල්ලා ටිකක් විවේක වෙනවා. ඒක ඒ විවේක වෙන ප්‍රමාණය පිළිබඳව සාධාරණීකරණය කරන අටකථාචාර්යින් වහන්සේ ඒක ඊගාව හැවස්සතුවේ වැඩ කිරීමට ඇඟට ශක්තිය ගන්න වෙලාවක් නිසා ඒ වෙලාවේ අපේ අම්මනම් කියන්නේ බත්තට ටික පල්ලිය බඩට වැටෙනකම් පොඩ්ඩක් විවේක වෙයන් කියනවා. මේ ගලනාලේ දිගේ පල්ලියට ගිහලා ආමාශයේ බත්තට හරහට වැටෙනවනේ ගලනාලේ දිගේ කෙලිල්ලු බහින්නේ. උන්නෝක වෙනකම් පොඩ්ඩක් විවේක වෙයන් බත් කාලා. කාපු ගමන් නගලන්න එපා. කාපු ගමන් පොල් ගස් නගින්න එපා. කාපු ගමන් පීනන්න එපා. කාපු ගමන් නාන්න එපා. කුඹර වැඩ කරන්න ගියත් පොඩක්ල විවේක ගන්න කියලා. බුදුහාමුදුරුවෝ ජංගා වීරණය කරන එක කියනවා කාන්තාවක් නාලා කොණ්ඩ වේලෙන ප්‍රමාණයක්. හුදකලා වෙන්නේ. විවේක වෙන්නේ. ඇඟට පොඩ්ඩක් විශ්‍රාම දෙන්නේ කියලා. අපි ලන්ච් ඉන්ටර්වල් කියලා කියන්නේ. ඔය කියන්නේ ජෝආ වීරණය. මේකට නිකණ්ඨනාත පුත්තු බුදුජානන්සේ දොස් කියලා තියෙනවා මහා සමණයත් ගෝලියොත් කලා නිදි. කලානිදි උපාධි හම්බෙලා තියෙන්නේ කාලානිදි. නිදා ගන්නවා කියන එක නෙවෙයි විහරණය. ඒක තමයි හන්දවරේ පැය 5යිම Tamanට වැඩ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒව ඕන කෙනෙකුට කියන්න පුළුවන් කාලබුදිනේ කොහොඳ නැහැ කියලා. මේ කාලබුදිවිල්ලක් නෙවෙයි කතා කරන්නේ. ජංගා විහරණයක්, දිවා විහරණයක්. මේක බුදුහාමුදුරුවෝ Tamanගේ 45 අවුරුද්දෙත් පෙන්නලා තිබිලා තියෙනවා. ඉතින් චෝදනා කරපෙලාද උත්තර දෙන්න ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ ඉන්දිය සංවරය, භෝජනීය මත්ඤ්‍යතාවය සහ జాగරියානු යෝගය කියන එක උගව දෙනෙක් හිතනවා විපස්සනා ඥාන වලින් ලැබෙයි කියලා. කද්දාවත් ලැබෙන්නේ නැහැ කියලා මං කියනවා. ඒක තමයි සාමාන්‍ය බුද්ධියෙන් දැනගන්න ඕනේ. ඒක මේ පිරිසක ඉන්නකොට බුදුන් උන්න දැනගන්නකොට දැනගත්තු දෙයක් මිස ඒකල හැමදාමත් පුහුණු කළ යුත්තක් මිස අපිට මේ අහවල් තැනින් අහවල් බේත බීමෙන් අහවල් ආහාර පද්ධතියෙන් හැදෙන්නේ නැහැ. මොකද ආහාර පද්ධති හතරක් අවුරුද්දට ඕනේ ඍතු හතරට. ඍතු හතර හතරක්. දවස් දවසේ පැය දෙකෙන් දෙකට ඍතු ගුණය වෙනස් වෙනවා. ඉතින් ඒ අනුව Tamanට ඇඟට දැනෙන විවේකයේ තේරෙන්නේ නැත්නම් ඇඟට දැනෙන අපහසුව තේරෙන්නේ නැත්නම් අන්තිම මට්ටම් පෙන්නට පස්සේ විශේෂඥ වෛද්‍යවරු ඕන වෙනවා. විශේෂඥ වෛද්‍යවරු කියන්නේ මේ ලෝකයට ආපු යමපල්ලෝ. අපාය වෙනුවට මෙහෙට ඇවිල්ලා අර අමාරු වැඩ තියුණු මෙහෙදිම දෙනවා ඉන්ජෙක්ෂන් එක. අපාය යන්න ඕනේ නැහැ. ඒ ඉච්චරම සෞතු කරගත්ත වෙනසට මෙහෙදි හොම්බට දෙයක් කරනවා මොකද්ද ඇති වෙරද්ද? තමන්න තේරෙන්නේ නැත්නම් මේ බඩට බඩට තියෙන හැම එක වෙන්නේ. කායර විවේක නැතිසයි වෙන්නේ කියලා සාමාන්‍ය වෛද්‍යවරයයි කියලා කියන්නේ එච්චරම තද බලම යම බල්ලෝ නෙවෙයි. විශේෂඥ කිව්වා නම් කියන්නේ කතා දෙන්නේ හොම්බඩම දවලයි. ඒක හොඳයි අපායට ගියම කරන දේ මෙහෙදි පේනවා. ඉතින් ඒ නිසා මේවා බුදු ගුණ කියලා කියනකොට මම හිතන්නේ විශේෂඥ වෛද්‍යවරු මයිත් එක තරහ වෙයි කියලා. ඒක මොකද බුදුරජාණන්සේ පෙන්නලා තියෙන සම්පන්තාලිස්සක ජීවන කාලය තුල අර 84 මේ තාරාසංකේ කල්පලක්ෂයක් පෙරම් පුරපු එකකින් ඇතිවෙච්ච ඥාන මේ පරියංක භාවනාවෙන් හම්බෙන එකක් නෙවෙයි. චරණ ධර්ම. ඒ චරණ ධර්ම උන්වහන්සේ කරනකොට ලෝකයට පේනවා. ලෝකයා දන්න මේ පරියංක උඩත් අපිට අතත් යන දේ නෙමෙයි මේවා ලැබලා තියෙන්නේ. පරිසරයට අනුව, ඉස්තුගුණයට අනුව, හැසෙන පිරිසට අනුව, ගහේ කොලේ උපදින දේ අනුව, සතාගරුපයක් හන දේවල් අනුව ආහාරේ මත්ඤ්‍යතාවයේ සහ මේ జాగරියාණු යෝගය. ඊට පස්සේ සත් ආර්ය ධනවලට වැටෙන ඒ හිරියෝතප්ප සද්ධාව බහුසත්‍ය විරිය ප්‍රඥා වගේ දේවල් හතමත් පැටලා තිනවා චරණ ධර්මයන්. දැනකට ගියාට පස්සේ තනේ හැටියට බයලජ්ජා පිටවන කටයුතු කරන්න හැටි. ඒ වගේම කොයි පිරිසක් එක්කද තමන් ගත කරන්නේ ඒ පිරිසකේ ශ්‍රද්ධාව මොකද්ද? අදහන්නේ මොකද්ද කියලා දැනගෙන එතෙන්ද ගරු කරන්න ඕනේ එතන ඉන්නකම්. ඒ මිනිසුන්ගේ අයකට ඒ මට්ටමට විරුද්ධ වෙච්ච ගමන් තමයි නිකම්ම නිකන් මේ මෝඩෙක් වෙනවා. නොගැලපෙන බවටපත් වෙනවා. ඒසත් තැනකට ගියාට පස්සේ ඒ පුද්ගලයාගේ මත මතාන්තර දැනගන්න ඕනේ සභාවේ. ඒ මත මතාන්තරවලට ගරු කරන්න. එතන ඉන්නව නැත්නම් යන්නේ එකයි තියෙන්නේ. ඉස්තර හදන්න යනවා කියලා කියන්නේ මේ මිනිසුගේ දැනට තියෙන සද්ධා වෙනස් කරන්න හදනවා කියලා කියන්නේ යම්මාන්තර වෛරකාරව හදාගන්න. ඒ නිසා සද්ධාවන්ත වෙන්න ඕනේ. ඒ පරිසරයේ හැටියට බුදුහාමුදුරු කෙරේ සද්ධාවත් ඒකටම ගැලපෙන බෞද්ධයන් අතර. ඊට පස්සේ මේ හිරියොතක්. ඊට පස්සේ පෞසච්ච ඥානය. පෞසුත ඥානය අසුවිරු තැන්ගතිකම. ඒක පොඩි දෙයක් නෙවෙයි. අදර කොච්චර ලෝකේ වේදම් කරනවද? ඒ නිසා බෞසුත ඥානට නිඳ කරන්න එපා යෝගාවචරයේ වශයෙන්. අපිට ඉගෙන ගන්න ඕනේ අපිට දැනුම ඕනේ දැනුම තියෙන්න ඕනේ හැබැයි දැනුම තියාගන්න සේවකෙක් විදියට දැනුමට අයියා වෙන්න දෙන්න එපා දැනුමට මේ ස්වාමිත්වය දෙන්න එපා. දීපු ගමන් ඒක අපේ අහිංසකම නැති කරන. හුත්තට මතක තියාගන්න දැනුම Tamanගේ සේවකයෙක් තාක්කල් Taman අහිංසකයි. දැනුමට Taman නායකත්වය දීපු ගමන් Tamanගේ අහිංසකම නැති වෙලා දැනුම තියන අයට වදින්න යනවා. දැනුම තියෙන ස්ථාන වලට ආචාර කරන්න පටන් ගන්නවා. ඒක තමයි ಗುಣ තේරම බිඳුවට බහිනවා. නිසා දැනුම තියන්න අතේ අතේ හට. සේවකෙක් වගේ. ඒක තරම් අහිංසකකම තියාගන්න. ඔය තියෙන දැනුම හොඳටම ඇති වැඩේ. මම පැහැදිලිවම කියන්නේ. කිසිම කෙනෙකුට එහෙම දැනුම කඩපාඩුකමක් නැහැ. ඒ දැනුම වැඩි කරන්න එක බාධාවකුත් නෑ පුළුවන් තරම් වැඩි කරන්න නමුත් ඒක අතයට තියාගන්න. තමන්ගේ අහිංසකකම තියාගෙන නැතුව මේ දැනුම ආයුධයක් කරගෙන දැනුම නැති අයට ගහන්නට අහිංසක නොවේ කටයුතු කිරීම තමයි මනුෂ්‍යය විසින් මනුෂ්‍යයට කරන්න පුළුවන් පාහරම වැඩි. අද ඒක තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. දැනුම පාවිච්චි කරනවා දැනුම නැති අය තලන්නේ ඒ දැනුම තියෙන මනුස්සයාගේ චතුරාර්ය සත්‍ය දැනුම කිසිම නැහැ. නොතිබෙන ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දැනුම නෙවෙයි මේ කතා කරන්නේ. දැනුම තියාගන්න කලීතන කලීත දැනගන්න. ඒක ඒක අත්‍යර්ථය තියාගන්න කියලා කියනවා. ඒකට වීරිය සතිය එහෙම නැත්නම් බහානතමන ලද වීරයක් ඕනේ. ඒක බොහෝ විට අර జాగරිය අනියෝගත් එක සම්බන්ධ වෙනවා. දිවා රාත්‍රී තමන්ගේ වැඩේ කරන්න ඕන වැඩේ කරන්න. විවේක ගන්න ඕන විවේක ගන්න. මොකද නිසන් වගේ වගේ තැන් වල අපි එහෙම දෙන්නේ නැහැ. අපි කාලසටහන තියලා තියෙනවා. මේ වෙලාවේ භාවනා කර පරියන් කරන්න, මේ වෙලාවේ සක්මන් කරන්න, මේ වෙලාවේ මේ මේ වත පිළිවෙත කරන්න. ඉතින් කවුරු හරි කියනවා නම් මේ නිසන් වනේ වැඩ පිළිවෙල පලිබෝධයි කියලා. ඉතින් එහෙම නැති අය අනේකයි තියෙන්නේ. මොකද මේක ලොකු සාමාන්‍යස්සේ දීප එක. අවුරුදු 40 ගාණක් ඔප්පු කරලා බලපෙක. කවුරු හරි Tamanට පැවරෙන වතක් පලිබෝධයි කියලා කියනවනම් ඒක ඉතින් පැහැදිලිවම අභියෝගයක්. පැහැදිලිවම නිදහස් නැත්නම් නිස්සද්ද අභියෝගයක්. මොකද මේ ශාසනයේ තියෙන වැඩ පලිබෝධ වැඩ නෙවෙයි. විශේෂයෙන්ම මේ වගේ තැන්වල අපි මේ ස්ථාන රැකගෙන තියෙන්නේ ඒ කටයුතු කිරීමෙන්. ඒ කටයුතු කරනකොට ඒ වීරිය නැති කෙනා එහෙම නැත්නම් අපි කියන අඥානුපේක්ෂාව තියෙන කෙනා ඒ විදිහට වෙන වතපිලිවත නොකර ඉන්නවට කේමනන්ද ස්වාමීන් වහන්සේගේ වත හිල් වෙලයි කියලා. එතකොට ඉතින් নানা ආකාර කතා කරනවා. එහෙම නෙවෙයි මේ දෙන වැඩේ කරන්න කරන්න බැන්න මෙතන ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ පොතේ ලියලා තියෙනවා විපස්සනාව ගැනවත් ශාසනය ගැනවත් නොදන්නා එක්කෙනෙකුටවත් මේ නිස්සන්නවනේ තියෙන විවස්ථාවේ ඇලපිල්ලක් වෙනස් කරන්න දෙන්න එපයි. ඇලපිල්ල පාපිල්ලක් වෙනස් කරන්න. බොහොම තදින් කතා කරන්නේ කවදාකවත් ලොකු ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ අමනියෝ විපස්සනා කියන එක දන්නේ නැති අමනයෝ ශාසනය මොකද්ද කියලා දන්නේ නැති අමනයෝ පෙනී නැති ගැරන්ඩියෝ කැබිලි ගැට උස්සගෙන පෙන පුම්බණ්ඩ හදනවා වගේ මේ කරන විකාර මැද මේ ස්ථාන රැකිලා තියෙන වීර්යවන්තයෝ නිසා. එහෙම නැත්නම් මෙතෙන් ඩයලෝ විවිධ දේනාසන වල වැඩ කරන අය සඳහා නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ ඉබේම අයින් වෙන්න ඕන. පද්ධතියමත් අයින් වෙන්න ඕන. තමනුත් දැනගන්න ඕනේ මේ වීර්ය කියන එක මේ අනවශ්‍ය විදියට වැඩ කරලා මහන්සි වෙන එක නෙවෙයි. නමුත් වතපිලිවෙත කරන එක එහෙම නැත්නම් මේ වේලාවට පරියන්කේට එන එක වේලාවට සක්මනට එන එක වේලාවට වන්දනාදී කටයුතු කරනවා කියන්නේ ගාන ඔය සාමාන්‍ය ගොවිතනම් බතක් කරනවට වැඩි වීරියක් ඕන මේකට. මේක සෙල්ලමක් නෙවෙයි. මේක ටික කාලයක් ඉන්නකොට පේනවා කන කොකාද සුදු කොකාද කියලා. ඒ වැඩ ටික කරගන්න බෑ. ඒ බුද්ධිල මරන්න වැරද්දක් කරන මිනිස්සු නෙවෙයි රාජපරාධයක් කරන කෙනෙක් නෙවෙයි. නමුත් මේ කියන විදිහේ පිරිච්ච ගතිය හෝ අර ඇරිච්ච වැහිච්ච ගතිය ගන්න බෑ. ගන්න බැරි කමට මේක ආදර්ශයක් වෙන්නවා. බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙනවා. ඒ වෙනසෙන් තමන් ඉන්න පද්ධතියේ පෙන්නන එකක් වෙනවනම් වඩා හොඳයි. මම දැනුම හැටියට නිසන්වනේ වගේ තනක් වෙන ලෝකේ නෑ. මම මම දන්න විදිහට. ඒක නිසා ඒකේ තියෙන විදිහට කටයුතු කරන්න බෑ බුබ්බඩයට. බද්බූසට. කම්මැලියට. එහෙම නැත්නම් අඥාන උපේක්ෂාව තියෙන කෙනාට. එහෙම නැත්නම් ශරීර හොරාට. ඉතින් හොඳම වැඩේ ශරීර හොරාට ශරීර කොහොමද කම්පෙන්නන්න ආච්චි. එරියට පස්සේ නිකම්ම අයින් වෙලා යනවා. ඒ ශරීරවල Taman දැනගන්න ඕනේ මේ Taman නම් මේකට අවු වෙලා තියෙන නැත්නම් Taman නම් අනුන්ට මේක ඔප්පු කරන්නේ. මේ වීර්ය චෛතසිකය හරහා කෙනෙක් පද්ධතියට ගැලපෙනවද නැද්ද කියලා නැත්නම් Tamanට මේ Brahmacharya ජීවිතේ ගැලපෙනවද නැද්ද කියලා මේ යෝගාචර ජීවිතේ ගැලපෙනවද නැද්ද කියලා ඔය gedara ඉඳලා කල්පනා කරන්න බෑ. ඒකට ඇවිල්ලා බහැලා වැඩේ යෙදිලා දැනගන්නවා. ඒ නිසා මේ වැඩේ යෙදෙන කෙනාටත් ගරු කරන්න වටිනවා. දැන් බැරි වෙන්න පුළුවන්, හරියන්න පුළුවන්, පාස් වෙන්න පුළුවන්, ෆේල් වෙන්න පුළුවන්. ඒ කරන කෙනාට පවා අපේ දායකයෝ සාමාන්‍ය සිල්වත් ගුණවත් සංඝයාට වගේම සලකනවා. උත්සාහය කරන කෙනා. නමුත් එයාට තීරණාත්මක සාධකයක් වෙනවා මේ වීර්ය, ඒ වගේම සතිය. එයා මේ වීර්ය යොදලා කරන්න හදන්නේ සතිය වඩන එකද එහෙම නැත්නම් මේ අනවශ්‍ය බරාදිනවද කියන එක ඊට පල්ලෙහා තියෙන සතියට අහුවෙන. ඒ නිසා මතක තියාගන්න සතිය අහුවෙලා තියෙන්නේ ඥාණයට නෙවෙයි චර්යා ධර්ම වලට. විද්‍යාචරණ ධර්ම වල චරර ධර්ම වලට සතිය අහුවෙලා තියෙන සතිපට්ඨානය කියලා ගන්න පුළුවන් මේක. චරණ ධර්මට අහුවෙලා තියෙන්නේ ඒ නිසා ඒ චරණ ධර්ම ඥාණයටපත් වෙන සම්පජඤ්ඤය කියනවා. ඒ නිසා මේ සති සම්පජඤ්ඤ වචන දෙක තමයි මේ විද්‍යාචරණ කියලා ධර්ම දෙකට කඩලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ පිහිට විවට කියන ඇරිච්ච වෙච්ච ගතියත් ඒක සති ධර්මයට වැටෙනවා. ඊට පස්සේ පිරිච්ච හිස් කියන එක සම්පජන්‍යයට වැටෙනවා. මේ දෙක අතර තියෙන ගහයි පොත්තයි වගේ. මදයයි gediyi වගේ. මේ දෙක සම්බන්ධ වෙන්නේ නැත්තම් දෙන්නට ඉන්න බෑ. ඒ දෙක එක දෙක තෝරන්න යන්නත් එපා. හැම කෙනාම මේකේ වෙනස්. ඕනම කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් නිසා පහත් කෙනා පහත් කළ සලකන්න අයිතියක් නෑ. අර කියනවනේ මෙන්න මෙතන ඔබේ අඩපාඩුව තියෙන්නේ. අපි දන්නවනේ විද්‍යාව ඉගෙන ගන්නකොට අපිට උගන්වනවා සීමාකාරී සාධකය කියලා එකක්. සීමාකාරී සාධකයෙන් තමයි Tamange අඩුපාඩුකම් කලෙදි බහින්නේ. අනේ සීමාකාරී සාධකෙ පිළියම් කරන්න. පිළියම් කරනකොට ඊට සාපේක්ෂව Tamange ගුණ වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් ඒක මෙහෙලි කරනවා මිස මේ පෞකාරයට ගල් ගහනවක්වත් බැරි විනය පහත් කළ සලකන්නත් නෙවෙයි මේ විද්‍යාචාරණ ගුණ පෙන්වන්නේ. ඉතින් මේ ආර්ය ධර්ම වශයෙන් මේ සඳහන් කරලා තියෙන හත ඒකේ තියෙනවා නිපක පඤ්ඤාව කියලා එකක්. දැන් චරණදා විද්‍යා ධර්ම කියලා වෙනම එකක් තියෙදි මෙතනත් ප්‍රත්‍යාවක් දක්වනවා. මේ නිපක ප්‍රඥාව දෙකට වැටෙනවා. එකක් තමයි සහජයෙන් තවන්න හම්බ වෙන ප්‍රඥාවක් උප්පත්ති ප්‍රඥාවකට කියනවා මේධාවී කියලා. සහජ ප්‍රඥාව කියලා කියනවා. ඊට පස්සේ කලපුරුද්ද අහපුරුද්ද දකපුරුද්ද හරහා මේ ජීවිතය අපි එකතු කර ගන්නවා තැනකට ගියාම තැනට හැඩ ගැහිමේ ඥානය. ස්ථානෝචිත ප්‍රඥා කියලා ඒකට කියනවා මේ මේ පාටිහාරීය ප්‍රඥාව. දැනට ගැළපෙන ඥානය. ඉතින් තන්වැසි නෝන කියලත් මේකට කියනවා. මේක චරණ ධර්මයක් මිස විද්‍යා ධර්මයක් නෙවෙයි. ඒ නිසා ගිය තැනට හැඩ ගැහිලා ඉන්න පුළුවන් ඥානය හැමෝටම නැහැ. ඒ නිසා ගුරුවරයා විශේෂයෙන් බලන්නේ තමන්ගේ පිරිසේ ඉන්න මේ චරණ ධර්මයක් වශයෙන් ඥානෙ නැති කෙනාට ඒ ඥානෙ ලබා දෙන්න උගන්වනවා. පුතිඹලක මේ ಗುಣ ටික තියෙන උනට උඹ ගියාම හැඩ ගැහෙන්න දන්නේ නැන්නේ. ඒ නිසා ඔබ දන්නවනම් ඒක තියෙනවනම් ඔබේ ගොඩක් මිනිස්සු වැඩ ගන්නේ. ඔබට ගොඩාක් මිනිස්සු උදව් ගන්න පුළුවන් මෙන්න මේ ඥානෙ තියාගන්න කියලා දෙනවා. ඒක මේ විදර්ශනා ඥාන නෙවෙයි. විදර්ශනා ඥාන කියන්නේ ඇති හැටි දැන ගැනීම ඥානෙ නෙවෙයි ඒක. මේ තැනකට හැඩ ගැහෙන්න පුළුවන්. ඊගේ තැනේ හැටියට හැඩ ගැහෙන්න පුළුවන් වැඩිම ශක්තිය තියෙන සතා මිනිස්සයා. අර කිනු අඥාන උපේක්ෂාව තියෙන මිනිහා ඔල මොලයා ශරීර හොරා ඒක තමන් විහිං පටු කරගන්නවා. පටු කරන්නේ යාට සමාජයට වැඩ කරන්නත් බෑ. සමාජයට වැඩ කරන්නත් බෑ සමාජයේ ප්‍රසාද දිනන්නේ බෑ අර කතා කරගෙන මේ මෙන්න මේ ගතියක් තියෙනවා ඒ සමාජ ඡාත මායාවී ගතියක් වෙන්න පුළුවන් හැබැයි ඒක ඔබටත් අපලයි පරිසරයටත් අපලයි උනක පොඩ්ඩක් විවෘත කරපන් කැලේන යකඩක් බවට පත් වෙන. ඒකට ආචාර්ය පුකුරු දමන බතලාවි. ඔහොම මෙට්ටහි වෙන්න එපා. එතකොට මේක ඇතුළත ද්වේෂය පහළ වෙනවා. පිට කට්ටිය ඔබ ගැන නොකිය නරක හිතනවා. අම්මට තාත්තට කියලා දෙන්න බෑ. පන්ති කාමරේ කියලා දෙන්න බෑ සාසනයක් තියෙනවා පොඩ්ඩක් කරුණාකරලා මෙන්න මේ ඥානය ඇති කරගන්න කියලා ඒ ඥානය ලබා දීමේදී පද්ධතියක ගුරුවරයා වැඩියෙන්ම සලකන්නේ ඥානය තියෙන කෙනාට වැඩිය නැති කෙනා. එයා මෙතෙන් ඇවිල්ලානේ ඉන්නේ දැන්. එයාට වෙන හවුවරණක් නැහැ. එයා දන්නේත් නැහැ. අනික කට්ටියත් කරන්නේ කොනහන එක. කතා කරලා කියනවා. බලන් අනික ගුණ තිබ්බට මෙන්න මේ ඥානේ නැහැ. ස්ථානෝචිත ප්‍රඥාව. මේක ෂට ඥානේ අනිත් පැත්තට. හැබැයි ලෝකයාට බේන්නේ ෂට ඥානයක්. ඉන්න පිළිසෙට හැඩ ගැහෙන්න ගන්න ගතිය එයා හිතනවා පිළිස ප්‍රසාදේ දිනා ගන්න ගන්න ගතියක් කියලා. ඊට එහා ගිය දෙයක් තියෙනවා Tamanට හැඩ ගැහෙන්න පුළුවන් බව පේනවා. Tamanට නුහුරුණු පුරුදු අයට පවා හැඩ ගැහෙන්න පුළුවන් දෙයක් අපිට ජීවිත බුද්ධිය ලැබිලා තියෙනවා. කොච්චර නාකුණත් කොච්චර මොඩ වුණත් කොච්චර ඔලමුල වුණත් හැදෙන්න ඕන විදිහට හැදෙන්න පුළුවන්. අන්න ඒ ඥානය තමයි යෝ පුරුෂ ධම්ම සාර්ථී ගුණ වශයෙන් බුදුසසුන කියලා තට්ටු කරන්නේ. දැන් දන්න මේ මනසට দমනය කරලා ගත්තොත් මේ මනුස්සයා පුදුමාකාර විදියට අදිෂ්ඨානිකව වැඩ කරනවා. එතන කාටවත් අත තියන්න බෑ. මොකද මේ පුද්ගලයා ඒක නාගමාණික්යක් වගේ රැකගෙන ඉන්නේ. කවුරුත් අත තියනවට කැමති නෑ. මම බුදු ඥානසේ තෙන්ද හරියට ගිහලා තට්ටු කරනවා. තට්ටු කරලා එයාට තේරෙනවා පෙකණිවලටම වදිනවා. එතකොට එයා බුදුහාමුදුරුවෝ කෙරෙහි සලකලා හෝ ධර්මයේ සලකලා සංගය සලකලා නැවත සලකා බැලීමට ගියොත් එයාගේ සම්පූර්ණ චරණ ගුණවල විශාල වෙනසක් ඇති වෙනවා. ඒකට අපි කියන්නේ විවෘත වෙනවා. පුළුල් මනසක් ඇති කරගන්න නිසා මේ ප්‍රඥාව හැම කෙනෙක් ළඟම සමසමව තියෙන තමන්ගේ අවිද්‍යාව හැටියට තෘෂ්ණාව හැටියට තමා විසින් මේක නාගමාණික්කයක් අසබෙට්ටකින් වහලා දැම්මා වගේ වහගෙන ඉන්නේ. යාර කියන්න ඕන උටටි විවෘත වෙන සද්ධාවෙන්, කොට විවෘත වෙන සාසන හැඟීමෙන්, බය වෙන්න දෙයක් නැහැ මේක අපි මේ සල්ලි හම්බ කරන්න කරන වැඩක් නෙවෙයි මේක සාසනික වැඩක් කියලා. ඉතියාගේ පවක වෙන්න ඕනේ. කර්ම ශක්තිය ආවට පස්සේ මේ ප්‍රඥාව ආපුවාම එයත් බුදු නුවණක් පහළ කරගන්න. බුදුමාකාර ඥානයක් පහළ කරගන්න. ඒ ප්‍රඥාවක් තියෙනවා. මේ මේ කියපු 11ට ධ්‍යාන හතර එකතු කරන එක සමාධි කියලා වචෙන් දාපුවා 15 චන්න ධර්ම. මේ 15 චන්න ධර්ම ගැන හදාරන්න ගියොත් අපි මේක බුදුහාමුදුරන්ට දුගුණයක් වශයෙන් සම්බන්ධ කරලා හදාරන්නේ. ඒසර අපිට තියෙනවා මේ සමහර ගුණ දැනටමත් අඩු වැඩි වශයෙන් අපේ ළඟ තියෙනවා. මේක එකම ගුණයක්වත් පිටරටින් නැවෙන් ඉම්පෝට් කරන එක නෙවෙයි. දෙයියෝ දෙන දේවත් නෙවෙයි. මනුස්ස සුවඳ තියෙන දේ. ඒ නිසා මේ චරණ ධර්ම වශයෙන් බුදුහාමුදුර අඳුරන කෙනා ශ්‍රද්ධාව දැනගන්නේ ප්‍රායෝගික ඥානයක් විදියට. බුදුහාමුදුර දකිනට ඈත් දිලා වැඳගෙන යන්න නැති වෙන්න පුළුවන්. එයා සලකනවා මේ ලෝකේ කාටවත් මේ 15ම දරන්න බෑ. පුදුමාකාර පිනක් ඕන. පුදුමාකාර පෞරුෂත්වයක් ඕන මේ කුර චරණ ධර්ම 15 දරන්න මනුස්ස ශරීරයට උසුලන්න බෑ. ඒ නිසා බුදුජානනාථට මහා පුරුෂයයි කියලා කියනවා. දෙච්චක් මහා පුරුෂ ලක්ෂණ තිබුණා බුදුජානනාථට මේ ගුණ 15 දරන. 82ක් ව්‍යංජන තිබුණා ශරීරයේ මේ ගුණ දරන්න. මේ ගුණ දරන්න බෑ සාමාන්‍ය ශරීරයකට. ඒක නිසා ඕනම කෙනෙක් දකින්නකොට පේනවා පුරුෂෙක් නෙවෙයි මේ මහා පුරුෂෙක් කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ළඟ තියෙන පුරුෂ ගති උනත් අසත්පුරුෂ වෙලා. ඒවත් තව තව මිරිකෙමින් ජීවෙමින් යන්න පටන් ගන්නවා. ඒ නිසා උංගව දෙනෙක් බුදුජාන් වහන්සේට අනවශ්‍ය විදිහට සුකුමාර ගතියක් පටවන්න හදලා තියෙනවා. බුදුන්සේ කිසිම සුකුමාර ගතියක් නැහැ තියෙන්නේ අත්තු 16 ගේ ශක්තිය තියෙනවා. හැබැයි පෙන්වන්නේ. ඒ රැකගෙන ඉන්නවා. ඉතින් ඔය බුරුස්විලා ඉතින් ඔය මාෂල් ආර්ට්ස් කරන කට්ටිය පුම් බගන කෑ ගහගෙන නටනකොට බුදුහාමුදුරේ හිටියානම් අල්ලට දීලා පිඹිනවා. මොනවද මේ අකුණරන්නේ මේ බුදුගුණ කියලා තමයි උත් නටන්නේ. බුදුගුණ තමයි. ඉතින් ඒක කෑ ගහන දෙයක් නැත්තේ නෑ වයි. වශං ගන්න දේවල් තියෙනවා. ඒකේ පිහිත ගතිය අවශ්‍යයි. විවෘත ගතිය ආපු ගමන් ගේමට කැතයි. සිංහලෙන් කියනවා ගේමට කැතයි. බුදුහාමර මෙච්චර ಗುಣ තියාන මම ආපාන්න නැතුව හිටියානම් බුද්ධ ශ්‍රාවක වශයෙන් උඹල මේ මොනවද මේ උස්ස උස්ස පෙන්වන්න හදන්නේ. ඒදී ඒ විදියට පෙන්වන ඥාණයට තමයි චර්ම ඥාන, විද්‍යා ඥාන කියලා කියන්නේ. විද්‍යා ඥාන තුනටත් දක්වන වෙලාවල් තියෙනවා, අටටත් දක්වන වෙලාවල් තියෙනවා. අට තමයි සාමාන්‍ය විසුද්ධි මාර්ගෙ පෙන්වන්නේ සාමාන්‍ය ත්‍රිවිද්‍යාව වශයෙන් පෙන්වන පුබ්බේ නිවාසානුසුද්ධි දිබ්බ චක්කුතා ආශ්‍රක්‍ය කර ඥානේ බුදුජානනාචිත බුදු වෙන දවසේ රාත්‍රියේ පහළ වුණා. ඒකට අපි ත්‍රිවිද්‍යාව පහළ වුණයි කියනවා. මේකටත් විද්‍යාචරණ කියනකොට විද්‍යා ධර්ම තුන කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒකට හයක් වෙච්ච අභිඥා අෂ්ට අභි ෂට් ෂටබි ෂඩබිඥා කියලා එකත් මේකට එකටම නෙවෙයි සම්බන්ධ කරුවට පස්සේ මේ ෂඩබිඥා ඥාන ත්‍රිවිද්‍යා ඥාන වලින් වෙන් වෙන්නේ ත්‍රිවිද්‍යා ඥාන වෙනම හිට ගන්නවා පුබ්බේ නිවාසානුසු දිබ්බසක්කු ආශ්‍රෝක්ෂය කරගෙන. අභිඥා හය වෙනම හිට ගන්නවා වෙනම පැත්තකට වෙනවා ඥාන වශයෙන් ඒකට මනෝමය ඥානයත් විදර්ශනා ඥානයත් එකතු කරපුවාම අෂ්ට විද්‍යා කියලා දානවා. ඒතකොට ෂඩ විඥා ඇතුලේ සමහරක් සුවිද්‍යා ඥානක් තියෙනවා. ඒ නිසා ඒක ටිකක් මූලධර්ම ප්‍රශ්නයක්. කෙසේ නමුත් මේ විද්‍යා ඥාන වශයෙන් බුදුහාමුදුරුවෝ ළඟ තියෙන මේ ඥාන අර චරණ ධර්ම දරා සිටීමට අවශ්‍ය කරන හොඳ පදනමක් මානසික පදනමක් සකස් කරලා දීලා තියෙනවා. මොකද සාමාන්‍ය පෘථග්ජන මනසට කොහොමඩක්වත් අර චරණ ධර්ම 15 දරන්න බෑ. සාමාන්‍ය පෘථග්ජන ශරීරයකට 15 දරන්නත් බෑ. අපි දන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා වඩම්මලා ඉන්නවනම් ඒ කුස්සිය මිරිස් ගලවඩ තියලා හරියන්නේ නැහැ. ඒකට ඒකටම කරඬුවත් වේලේක උසස් තැනක හිටියොත් ධාතුන් වහන්සේලා ඉන්නවා නැත්නම් ධාතුන් වහන්සේලා අන්තරස් දාහන වෙනවයි කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම නියමිත සත්කාර උපස්ථාන කෙරුවොත් ධාතුන් වහන්සේලා වැඩම කරනවායි කියලා තියෙනවා. ඒ වගේම මේ විදර්ශනා ඥාන ටික නැතුව ඔය චරණ ධර්ම වලට හිටින්න බෑ. ඒවා නිකම් මේ විභාග පාස් කරලා ගන්න දේවල් නෙවෙයි. ඒ නිසා අපි මේ දෙක අතර සමவாயක් තියෙන්න ඕනේ. ඒවට අපි පටිච්චසමුප්පන්න භාවයේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියනවා. ඒක නිසා මේ මිනිස්සයයි කියන සතාට මේ ඔක්කොටම ප්‍රභවය තියෙනවා. මූලික අපි කියන්නේ භව සම්පත්තිය කියන එක. මේ ඔක්කොම ලබන්න ශක්තිය තියෙනවා. මොකද කවුරුත් පිළිගන්නේ නැහැ. කවුරක්වත් කැමති නැහැ පිළිගන්න. මට මේ පසලොච්චන ධර්ම තියෙනවා බීජ තියෙනවා ඒක වඩා ගන්න පුළුවන් කියන එක පිළිගන්නේ එහෙම නැත්නම් මයි ළඟ මේ අෂ්ට විද්‍යාව වලට අවශ්‍ය බීජ තියෙනවා ඒ බීජ මල්පල ගන්නවා ගන්න මට පුළුවන් කියන එක පිළිගන්නේ නැති කට්ටිය මයි කිය බුදුහාමරකන් ඉන්නවා මේ ජීවිතේ මේවට පුළුවන් පුළුවන් ප්‍රමාණයට තනවා වඩා ගන්න යන්නේ එහෙම පුළුවන් කියන කෙනාට තමයි අඩු ගානේ පසේ බුදු කෙනෙක්වත් වෙන්න පුළුවන් මේ සම්මා සම්බුද්ධත්වයට අවශ්‍ය කරන ඥාන ටිකේ බීජ මයි ළඟ තියෙනවා. මම පුළුවන් තරම් ලදලද වෙලාවේ මේක ක්ෂණ සම්පත්තිය ඉස්මතු කරගන්න ඕන කියන කෙනාට manussත්ත්ව ප්‍රතිලාභයේ දුර්ලභකම පේනවා. manussත්ත්ව ප්‍රතිලාභයම ලාභය. තම ජීවිත වෙන මිනිස්සු 99%ක්ම අනේ මං වගේ කාලකන්ණිය කියලා හිත හිත තමයි ඉන්නේ. මට අරක නෑනෝ මට මේක නෑනෝ මේක ලබා ගන්න තියෙනවනේ බාධායිනේ අරක ලබා ගන්න බාධානේ අනිත් ලබා ගත්තත් නැත්නම් රැස්වීදි විදි ඉන්නවා මට නෑ නෝ කියලා ඒ නොහැකි සංඥාව ඇති කරන එක තමයි ආගමෙන් කරන්නේ. ධර්මයෙන් කරන්නේ නොහැකි සංඥා පැත්තක දාලා හැම කෙනාටම මේ ශක්තිය තියෙනවා. ඒ ශක්තියට දැන් දැන් වහවහ සීගන් සීගන් කියලා කටයුතු කරන මනුස්සයාට යෝගාවචරය කියනවා. නැත්නම් නමෙට යෝගාවචරය වුණාට මට බෑ මම කරන්නේ නෑ කියන පැත්තට ගියොත් එහෙම එයාගේ තියෙන තුච්ච ගතිය පේනවා. පිරිච්ච ගතිය නෙමෙයි තුච්ච ගතිය පේනවා. නමුත් මේ පිරිච්ච ගතියට ප්‍රභවයම ළඟ තියෙනවා කියන මිනිස්සයත් යම් ප්‍රබාණ්ඩ පිරිච්ච මිනිස්සෙක්. ඒක තමයි බුදුරජාණන්සේ සක්කෝ කියන එකෙන් හැකි සංඥාවෙන් කර්ණිමිත සූත්‍රය පෙන්වන්නේ කරණීයන් අත්ත කුසලේන යන්තං සම්තම්පදං අභිදමෙච්ච සක්කෝ හැකි සංඥාව ඒ හැකි සංඥාව ඇති වෙච්ච මනුස්සයා කොහොමද බුදු වුණා වගේ තමයි නිවන් දැක්කා වගේ එයා ඒ ධර්ම වලට අනුයාතව කටයුතු යනුනාතව කටයුතු කරන්න කාගත ආදර්ශයක් මේ ලෝකෙ ඉල්ලන්න එපා. බුදුහාමුදුරුවෝ ඇර. වෙන කාටවත් එම් පිළිච්ච ගතියක් නැහැ. ඉතින් ඒ අනුව බannකොට බුදුචානන්සේගේ මේ තියෙන විද්‍යා ධර්ම වල ඉස්සලා පෙන්වන්නේ අපි සාමාන්‍යයෙන් සමතයක් විදිහට වගේ පෙන්නන මේ පුබ්බේ නිවාසානුසති ඥානෙ පුබ්බේ නිවාසානුසති ඥානෙ කියලා කියන්නේ තමන් පෙරවිසු කඳ පිළිවෙත ස්කන්ධ પરම්පරාව දක්නා ඥානෙ. ඉතින් ඒක සතිය නෙවෙයි මේක අතීතනේ. අපි කියන සතිය වර්තමානයේ එක තමයි ප්‍රධානම දේ කියලා. නමුත් මේ සතිය වර්තමානයේ ඉන්න කෙනාට තමයි නැත්නම් සතිය වඩන කෙනාට තමයි දැන් සතිපට්ඨානේ වඩන කෙනාට තමයි කවදා හෝ ස්කන්ධ પરම්පරාවෙන් පෝ චුතුපපාත වශයෙන් අතීතයට හිත විහිදුවන්න පුළුවන් වෙන්නේ නිරෝගීව ඒ මොකද සතර සතිපට්ඨානට පස්සේ තමයි ඉර්ධ මේ චතු ඊර්තිපාද හතර තියෙනවා. ඊර්තිපාද වලින් තමයි මේ ඉද්ධිවිද ඥාන, පුබ්බේ නිවාසනස ඥාන, දිබ්බචක් ඥාන ලබන්නේ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම අපි සතිය වඩලා, හතර සතිපට්ඨානේ වඩලා, මේ හතර සතිපට්ඨානේ වඩ아가න යනට අදහස ගත්ත කෙනාට සමහරෙකුට කුසල ඡන්දෙ නෑ. අධිෂ්ඨාන ශක්තිය නැහැ. චිත්ත ශක්තිය නැහැ. යා ඡන්ද සබාන ප්‍රධාන ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත 이르දිපාදය. මට ශ්‍රද්ධාවයි නැත්තේ. මං ඉන්සම එක අදාහ ගන්න ඕනේ කිය. ඒ ඡන්ද සමාධිය වඩා ගන්න හදන එකනා ඒ ළඟා වෙන්න බැරි තැනට යන්න 이르දිපාදය ළඟා ගන්න ඕන කරන දේ 이르දිය නම් ඒකට පාදය තමයි පේත තමයි මාර්ගය තමයි ඒ පුද්ගලයාට ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගති irdipaati. ඉතින් එයා දැනගන්නේ මට මේ ඉස්සරහට යන්න බැරි සතිපට්ඨානේ වඩ아가 නැත්තම් සතිය වඩන්න බැරි ඡන්දේ නැති නිසායි කියලා ගොඩාක්කල් භාවනා කරන්න ඕනේ. එයා හිතන්නේ ඡන්දේ නැතිකම මේ ඉන්න පිටසට ඡන්දේ නෑ. මට irtuගුණේ වාසි නෑ. මට කැපකාරයෝ නෑ. ඒ නිසා මට වීර්ය වඩා ගන්න, ඡන්දේ වඩා ගන්න විදියක් නැහැ. මෙතන ඉන්න කට්ටිය මගේ හිත කඩනවා. මගේ අදිෂ්ඨාන කඩනවා. මට කුසල ඡන්දයක් නෙවෙයි එන්නේ මේ කට්ටියකින් මට මේ කාම ඡන්දයයි ඇති කරන්නේ කියලා එයා හුඟක් වෙලාවට අනුන්ට කාම ඡන්දෙට දොස් කිය කිය ඉන්න තමයිලා කුසල ඡන්දෙ නැති නිසා. නිසා මේ ඡන්දය නැතිකේ මේ දෝෂය අනුන්ගේ නෙවෙයි මගේ කියලා දැනගෙන ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඒ ඉර්ධිපාදේ වඩනවනම් ඒකට පුදුමාකාර ඥානයක් ඕනේ මේ ලෙඩේ මට තියෙන එකට බේත මේකයි කියලා දැනගන්න. බෙහෙත නම් තියෙනවා. ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගත කියන එක ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දීලා දුන්නොත් ෆාමසිකේ ගන්න පුළුවන්. ලෙඩේ මොකද්ද කියලා ගන්න නැත. ලෙඩේ මොකද්ද කියලා ගන්න නැත. මේක බිව්වොත් මේ තීම් බෙහෙලෙඩේ බෙහෙතෙන් අට ගන්න ලෙඩේ. කොච්චර කල් භාවනා කරන්න වෙයිද කෙනෙකුට මට මේ සතර සතිපට්ඨාන සතිය දිගට කරගෙන යන්න බැරි මට අදිෂ්ඨාන ශක්තිය නැති නිසා චිත්ත ශක්තිය නැති නිසා එහෙම නැත්නම් කුසල ඡන්දේ නැති නිසා නැත්නම් ඕකප්පන සද්ධාව නැති නිසා පාටි හරිය ඥානෙ නැති නිසායි කියලා යාර තේරුම් ගන්නද කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ. එයා එයා කියනවනේ මට මේ භාවනාව කරන්න බැරි මෙන්න මේ අඩුපාඩු නිසායි කියලා. හරියට සුද්ධ කළා කිව්වොත් උතන තියෙන අනුන්ගේ දෝෂයක් නෙවෙයි. Tamange මෙන්න මේකට අදිෂ්ඨාන ශක්තිය ඇති කරගන්න. චිත්ත ශක්තිය ඇති කරගන්න. ඉතින් ඒ සඳහා සාමාන්‍යයෙන් කියන්න පුළුවන් එයාට ඔය චිත්ත ශක්තිය කියන්නේම සද්ධාව කියලා අරගන්න. සීලේ අඩුපාඩුකම් තියෙනවා. ඒ වඩලා තියෙන සතිය තාම මදි. තීරුම් ගන්න මට මේ ශද්ධාවේ අඩුකමක් තියෙන්නේ නැත්තම් මේ කුසල ඡන්දේ අඩුපාඩුකමක් කියලා. ඉතින් ඒකට තමන්ගේ தત્ත්වය හෙලි කරන්න ඕනේ. ඒ අර පිහිත පුද්ගලයා හෙලි කරන්නේ නැහැ. තමන්ගේ තියෙන මේ දේ කමඨාන් සුද්ධ කරනට හෙලි කරන්නේ නැහැ. ඉතින් ඒකට ලෙඩේ යාළඟ තියෙනවා, බේට මේ තියෙනවා, ගුරා මෙහෙ ඉන්නවා. එක සමෝහයක් එන්නේ. නැත්නම් ධර්ම සාකච්ඡාවක් එන්නේ. නැත්නම් සංවේදනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක ලෝකේ ප්‍රසිද්ධ ලෙඩක්. sannivedana යුගයක ජීවත් වුණාට අද කිසිම කෙනෙක් දෙන්නෙක් අතර අදහස් වමාරු කරගන්න බෑ. ඒ මොකද අර හෙලි කරන එක නෑ හෙලි කරන්න. ඒක පක්ෂග්‍රාහීව හෙලි කරන්න. ඉතින් කමඨාන් සුද්ධ කරනලාදී මේක අල්ලන්න පුළුවන්. හැබැයි ඒකට සෑහෙන දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් අවශ්‍යයි. ඒක කවුන්සලින් කරනකොට ෆ්‍රී ඇසෝෂියේෂන් කරනකොට මානසික රෝග සඳහා අවශ්‍ය මූලික දේ තමයි ඒ දෙන්නර දෙන්න විශ්වාස වෙන්නේ. එතකොට තමංගෙ ලෙඩේ අඩුපාඩුකම තමන්ගේ ගෙදර ගෑණික අඩුපාඩුවක් හරි කමන්නේ ඒ කවුන්සලර්ට කියන්න පුළුවන්. නැත්නම් තමන්ගේ තියෙන ලිංගික දුර්වලතාවම පවා කවුන්සලර්ට කියන්න ඕනේ. මොකද එයා පාවිච්චි කරන්නේ නැහැ නරකට ඒක. ඒ නිසා මේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඒ irdipaadaya සතියට පස්සේ නෙවෙයි ඉන්නේ. සතියට සතියට ඉස්සෙල්ලා නෙවෙයි ඉන්නේ. ඉතින් පස්සේ නේක. සතිපට්ඨානේ වඩන කෙනාට තමයි ඊට පස්සේ ඡන්දේ නැත්තම් එයාට විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගති කියන කුසීතයි බුම්බඩයි ශරීර හොරයි එහෙම නැත්නම් අඥාන උපේක්ෂාව. යහිතනවා මේ නිකම්ම මේ ධර්ම කෙරෙනවා. ඒවට කවුරක්වත් දඟලන්න කර්මානුරූපව සිද්ධ වෙයි. ওই මිනිසු නගලන්නේ උන්ට තියෙන ගායට මට වෙලා වෙනකන් කියලා මෙයා හොඳට කාලබුතිය ගන්න. අර ඉබ්බයි හවගේ හඬෝවා. ෆයිට්ටක් දෙන්න ඕනේ නෑ මට පිම්මයි දාන්න ඕනේ. මම මේ නිසා ඉබ්බ ගානට එනකන් ටයි ටයි ෆයිට්ටක් දෙන්න පුතිය ගන්න. පුතිය ගන්න නැගිටිනකොට තොවිල අමාරයි. ඒ වීර්ය නැතිකම කියලා කියන්නේ මූලික ප්‍රභාවේ නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒගේ මෝ අමෝරාවෙන් වීර්ය වහලා ගන්න. ඒක හරි භයානක ලෙලක්. ඒක තද්ද ද්වේෂයක් අර තිනවා. මේ එයා සාමාන්‍ය නිර්මාණවාදයට සහ නාම නිර්මාණ වලට සහ ප්‍රගතියට විරුද්ධයි. එයා නිකන් ඉනෝට හම්බ වෙයි කියලා කියනවා. ඉතින් බුදුජානසිකේ ධර්මයේ ඈත කෙලවර එහෙමකුත් තියෙනවා. ගාක් ජීවන වල භාවනා ඉහළට ගියාට පස්සේ සියල්ල සිද්ධ වෙනවා. නිර්මාණවාදේ බාධායි. ප්‍රගතිශීලීත්වයට බාධායි. ආධුනිකයට අනිවාර්යම නිර්මාණශීලී වෙන්න වෙනවා. අනිවාර්යම ප්‍රගතිශීලී වෙන්න වෙනවා. අනිවාර්ය අසීමිත වීරියක් වදන්න. වීරියක් යොදලා දීයොත් දාන්නවා. නැත්නම් අපි කියන්නේ බුදුහාමුදුරුවෝ දාන ධර්මයට දාන. එදැවුවට පස්සේ තමයි වීර්ය හරහා වීර්ය සමාධි කියන වචනයක් හිතන ගලපන්නේ කොහොමද කියලා සාමාන්‍ය ඉන්දිය ධර්ම දෙකේ වීර්ය සමාධියට විරුද්ධයි සමාධිය වීර්‍යයට විරුද්ධයි. නමුත් මෙතන විරිය සමාධි සංඛාර සමන්නාගත. ළඟ තියෙන වීරිය මදිකමයි. ඒ නිසා මම මේ සමාධිය ලබා ගන්නම වීරිය කරන්නේ. තන්නේ කර විරුද්ධ ධර්ම දෙකක් මේ irdipaadayak වෙලා. irdipaada කියන්නේ තමන්ගේ මන අපේ ලබා ගැනීමට තියෙන පෙත. ඉතින් මූල ධර්ම අනුව කියොත් එම කොහෙද අපි දැන් කියනවා ඉන්දිය තමත්ත ප්‍රතිපාදනය කියලා වීර්ය සහ සමාධිය සමබර කරන්නේ. ඉතින් මෙහර වීර්ය මදි. වීර්ය මදි නිසා එන සමාධිය කුසීත සමාධිය. කොන් වෙන බුබ්බඩ කම්මැලි වෙන සමාධිය. අර කියනෝනේ මේ හරක නැගිටින්නේ නැත්නම් අංජනන් තියන්න ඕනේ 60. නැගිටින්නේ හතර කුරෙන් නෙමෙයි අට කුරෙන් නැගිටින්නේ හරකයි ඒක. බේරනකොට බේරන්න බෑ නම් අංජනන් තියෙනවා 60. මොනවද කියන්නේ හොඳට කුඩු මිරිස් මිරිස් කොච්චි තල්ලා 60 තියෙනවා. තියලා බදිනවා. ඇස් දෙකට. අය මොකුත් නැහැ. තියෙන නැගිටලා එනවා. බැරි වෙනකොට දෙනවා. ඒවට සින්දුරම් බෙහෙත් නැත්තම් ඔය අංජනම් තියනවා කිය අංජනම් කියන්නේ හැට අඳුනක් නේ සම්තුය හරකට බඳිනකොට හිතා ගන්න බැරි බෙහෙත් જાති ඔක්කොම දර කරලා කියලා බැඳපුවාම තනිපනි ගාලා නැගිටිනවා ඒකට උගේ ශක්තිය නැගිටිනවා වේදම නොකරන්නේ ඒක කුසීත නම් ඒ දේ තමයි කරන්නේ ඒ වගේ මේ විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත වීරිය එහෙම නැත්නම් ඉර්ධිපාදය සතිපට්ඨානට පස්සේ නේ එකක් සමහරුන්ට ඒක තේරුණාට හෙලි කරන්න දන්නේ නැහැ. යා කියනවා මේ මේ නිකන් ඉන්නකොට හම්බ වෙයි. ඒක බුදුහාමුදුරු කියලා තියෙන පොතේ තියෙනවා. ඒ නිසා මම ওই නිකන් බුදියන් ඉඳලා බලනවා. බුම්බඩයා උත්තර තිබ්බහම අංජනමක් ඇද්දකට අන්ට ගඳාගෙන නැගිටිනවා. ඊට පස්සේ බණින උගුරුවටත් එකත් හඬු වෙනවා. හඬ පස්සේ තේරුම් ගන්නවා මේ අයිස් කුට්ටිය කඩන්න ඕනේ. මේ මීටි ටික උණු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙන් වැඩ ගන්න බෑ. ඒ අර අර මෙට්ටහි වෙලා තියෙන්නේ. ඒක මේ වංචනික ධර්මයක්. ඒ බුද්ධලට ඇත්තටම අසරණයි. ඒ බුද්ධලට අහුවෙලා ඉන්නේ. යාළඟ තියෙන ප්‍රභාව වැඩ ගන්නෑ. නැත්නම් මේ ප්‍රභාව ශක්තිය චාලක ශක්තිය බඩපත් වෙන්නේ. ප්‍රභාව ශක්තිය තියෙන. ඒ කුමෙය බුබ්බ කම්මෙලියා මේ කුණා සල්ලි ටික ඔක්කොම තියාගෙන ඉන්නවා කිසිම දෙයකට ව්‍යාපාරයට යොදවන්නෙත් නැහැ පාවිච්චි කරන්නෙත් නැහැ දඬු පිට යොදවන්නෙත් නැහැ හැබැයි ඌ ධනපතියෙක් හැබැයි ධනෙට දාසෙක් ඌටම ඌ හොරේ ඒ වගේම තමයි මේ විඩියස් සමාධි පධාන සංඛාර සමන්නාගතේ දන්නේ නැති එකන ශක්තිය තියෙනවා අනික කටේ නන්නකොට hina වෙනවා ඕ බලමු මොඩකමට ගිහිල්ලා වැඩ කරනවා මන් නන්නේ මම ළඟට ගෙනත් දෙනකම් බලා ඉන්නවා කියලා ඉන්නේ යම් ප්‍රමාණයකට හරි මොකද උපේරපින් කරපේක හරිය නමුත් එයා අර අවශ්‍ය දේ ඒ වෙලාව ක්‍රියාවත් නොකරන නිසා මතු කුසල අඩු වෙනවා එවැගේම තමන්ගේ මතයේ වැරදි නිසා නෙලන්නේ අනිවාර්යම අමිහිරි ඵලයක් දෘෂ්ටි වැරදි නිසා එයා වීර්යයට හරව ගන්නවා කියන එක සතියෙන් කියලා දුන්නොත් එයාට ගුරුවරයාගෙන් තොර එයා අදහන. ගුරුවරයා ඒකට කණ්ණාඩියක් වෙනවා. ඊනම් භාවනා කළ බලපන් උඹ අනවශ්‍ය වීර්යය යොදන්න නැතුව ඇති මෙනෙහි කරපන්. මුද්‍ර සක්මන් කරපන් කිව්වා. එයාට පිට කෙනෙක් කෙනාටදී සතියෙම මේ පණිවිඩ එනවනම් එයාට ආත්ම ගෞරවයෙන් යුක්තව ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ගුරුවරයා හරියට මේ පොයින්ටරයක් වගේ එහෙම නැත්නම් කියනවා ඒසනි සලාකා වගේ ඇනලා පෙන්වන්න ඕනේ. මෙන්න මෙතනයි ඔය ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒ වගේම තමයි යාට චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත ඉර්ධිපාදයට යන්න පුළුවන් අදිෂ්ඨාන ශක්තිය මැදියට. හොඳටම බලාපොරොත්තු වෙන විදිහට වැටෙනවා. ලෙඩක් වෙනවා. නැත්නම් හිත වැටෙනවා. ඒතර පුදුජානනාංශේ තමන්නාංශේ ලෙඩ වෙච්ච වෙලාවේ බොජ්ජංග සූත්‍රෙනි කියවගන්නේ. චුන්දහමඳුරණ කියන චුන්ද මට බොජ්ජංග ටිකක් කියවන්න කියලා. ඒතර බොජ්ජංග මේ චුන්දහමඳුර ඔබ වහන්සේ අපිට වැඩිච්ච වෙලාවේ මෙන්න මේක කරන්න කියලා කියලා දෙලා තියෙන බොජ්ජංග ටික තමයි කියනකොට බුදුරජාණන්සේ චිත්ත ශක්තියක් ඒ වෙලාවටම තියලා එතනින්ම නැගිටිනවා. ඒකම බුදුරජාණන්සේ කාශ්‍යප සර්වඥ මේ මහරජ මහකාශ්‍යප ආතන ශ්‍රද්ධේන් මොකලන් සෝන්සර දෙන ඉන්ජෙක්ෂන් එක මේ පෙර කරපු භාවනාදී හරිය වෙලාදී ඇතිවෙච්ච චිත්ත ශක්තිය මේලා මතක් කරගන්න. එතකොට චිත්ත සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත යුද්ධපාදයක් වදිනවා. යාළඟ තියෙනවා. නීතිගෙන තියෙන්නේ. ඒ නිසා ලීන භාවයටපත් වෙලා අන්නේ කොක් ගහලා ගන්න ඕනේ. අවශ්‍යල ගන්න ඕනේ. ඒ අවශ්‍යල ගන්න කලින් වඩලා සාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා. ඒක මේ ගුරුවරයා දැනගෙන තියෙනවා. ගිහිල්ලා කියනවා ඔබට මතකද ආවල් දාශමේ විභූෂණ පාගෙන මිච්ච ලස්සනට හිටියානේ. දැන් අද වැටලා හිටියට උඹලන් ඒ ಗುಣ නැති කරන්න බෑ ඔය ලෙඩේට. සද්ධාහ නැති කරන්න බෑ ලෙඩේට. සීල කඩන්න බෑ ලෙඩේට. සතිය කඩන්න බෑ ලෙඩේට. උඹලක ওই තුන කැඩලා නැහැ. උඹ ලෙඩියට බොරුවට යට වෙලා ඉන්නේ. නැගිටපන්. ඊට පස්සේ අර එයාගේම අදිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ශක්තිය නැගිටිනවා. ඒක සමහරලාට Tamanට පහළ වෙනවා. කර්ම ඉවර වෙනකොට දෙවෙනකොට හිතනවා යකෝ මම මෙහෙම හිටපු මිනිස්සුද මොකද මේ මට වෙලා තියෙන්නේ කියලා එයාම අලුකසා දාලා නැගිටිනවා. සමහරට සතියෙන් ඒ වැඩේ කරනවා. සමහර කර්ම ශක්ති කර්මාවරණය කරච්චාම වෙනවා. කිලේශාවරණය කරච්චාම වෙනවා. නැත්තම් ගුරුරැල කණ්ණාඩි අල්ලපු ගමන් මෙන්න මේ පරණ ෆොටෝ එකක් මේ වෙන්නේ බලපන් දැන් කොහෙද ඉන්නේ කියලා ඒ චිත්ත ශක්තිය එනවා. ඒක ගොඩක් වෙලාවට ඔය මේ හීලින් සිස්ටම්ස් එන ඔය විශ්ව ශක්තියෙන් අනේ මේක ඔක්කොමලා ඔගෙන් වැඩ ගන්න. ඒ විදිහට කර්ම ඉවරනාට පස්සේ මොකා ළඟින් ගියා සනිපේන. ආයෙකට මේ කවුරුත් අටවන්න ඕනේ නැහැ. අර අර අවස්ථාව දන්නේ කන බෙහෙත් මොනවක්වත් කරන්නේ මම කරන්නේ මේ විශ්ව ශක්තියෙන් කරන්න කියලා එයා ඒ කර්මයට සලකනවා. මේ පුද්ගලයාත් කියලා කියනවා ඔබ ඔහම හිටපු කෙනෙක් නෙවෙයි. ඔය දැන් පණ්ඩියල්ලිය කියාට ඔබ ගේතර සිංහලෙක් සිංහෙන් නැගිටපන්. නැගිටිනවා. ඒක නිකන් මේ මන්ත්‍ර ජප කරා වගේ. චිත්ත ශක්තිය බුදුදහමසේ චිත්ත ශක්තිය නැත්නම් මහබෝසතාණන්ගේ චිත්ත ශක්තිය කොච්චරද කියලා කියනවනම් ඒ මහ පොළොවට අත තිබ්බොත් මහ පොළොව දෙදරනවා. මාර්යා පෙරද්දුවේ එහෙම තමයි. මම මෙච්චර ඉස්සස් ඉස්මස්ලේ දන් දීලා තියෙනවා. ගිජුකුට පරිවිදිට වැඩි මගේ ඇට විතරක් එකතු කරොත් හත්ත පහටකට වැඩි මගේ ලේ විතරක් මේ දීලා තියෙන නිසා මේ හිත පිට ඇති කාටවත් එක මතක නැහැ මේ ඝනකට මහ පොළොව දන්නා මම කරපු දේ කියනකොට පොළොවද හෙල්ලුම් කන්ට යන තරම් අදිෂ්ඨාන ශක්තියක පාවිච්චි කරන්නේ නැහැ බුදුහාමුදුරෝ ඒක මාර්යා ආපු වෙලාවට මාර්යා ගණන් ගන්නෙත් නැහැ ඌ නැගලා ඉන්න ඒ ඇතා බය වෙනවා සුනාමියට ඇතා ටිකක් බයයි ඇතා දුවනකොට මාර්යා නිකම් ඇතා උඩින් ඉන්නේ මාර්යා දුවනකොට සේනාව දුවලා යනවා ඒ තරම් අධිෂ්ඨාන ශක්තියක් තියෙනවා. ඒක නිසා මේ චිත්ත ශක්තිය හැම වෙලාවෙම පාවිච්චි කරන්න බෑ. ඒකට ඒක විශාල නාස්තියක් වෙනවා. මම හොඳට දන්න හොඳට චිත්ත ශක්තිය තියෙන හොඟ දෙනෙක් මරණ වෙලාවේදී ගැරන්ටි හැවක් තරම්වත් නැතුව දුර්වල වෙලා මැරලා ගිහිලා තියෙනවා. මොකද මේ චිත්ත ශක්තිය පාවිච්චි කරලා තියෙන අනුසුව කරන්න, භාවනා කරන්න නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නෙවෙයි. ඉතින් විභූෂණේ පාගන වැඩ කර කර ඉන්නවා. අන්තිමට තමයි මැරෙනකොට කවුටවත් බෑ චිත්ත ශක්තිය යොදන්නත් බෑ පාවිච්චි කරන්නත් බෑ බැංක account එක නිල්. මොකක්වත් නැහැ. මේ චිත්ත ශක්තිය පාවිච්චි කරන භාවනා කරන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මිසක් මේ අනුන්ට වැඩ පෙන්නන්නට නෙවෙයි. චිත්ත ශක්තිය පාවිච්චි කරලා ගමන් යෝගාවචරයන් වෙනුවෙන් තව යෝගාවචරේ වැඩිච වෙලා නැගිට්ටවා. ඒ නැගිට්ටවල හරක් හාන්න ගන්න නෙවෙයි නියන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඉන් එහාට පාවිච්චි කරන්න යන නරකයි. ඒ නිසා තමන්තුළම තියෙන චිත්ත සමාන චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත irdipaadi කාට විමර්ශා බුද්ධිය. අර තුනටම වැඩි බලවත්. කර්ම ශක්තිය තිබුණත් කෙලෙස් ආවරණ තිබුණත් නැති වුණත් යා විමර්ශන බුද්ධියෙන් දන්නවා මම මිනිස්සෙක්. මට මේ සියලු ශක්තියන් තියෙනවා. මේ වෙලාව හොඳ නැති බව හැබෑව. ඒ නිසා මම මේ රැළෙන වෙලාවේ මුහුද නැව පදින්න යන්නේ නැහැ. කුණාටු තිල්ලෑම මුහුද යන්නේ නැව. නැව නඟුරන් දාලා තියන්නේ. එයා දන්නවා මේට පස්සේ විශාල සාමයක් වෙනවා. මේක කෝඩේට පස්සේ මහා වරුසාගට පස්සේ සාමය. ඉතින් මට යන්න පුළුවන් අනික් කට්ටිය දැඟලුවාට එයා විමර්ශා බුද්ධියෙන් නිකන් මේ ඉබ්බා කට්ට ඇතුලට ගත්තා වගේ අකුලගනෝ රැළ ඉවරනකම් බලන්නේ. ඊළඟට පස්සේ යනවා. අන්නේ විමර්ශා බුද්ධිය තියෙන කෙනාට එතකොට විමර්ශා සමාධි සංකාර සමන්නාගත ඉර්ධිපාද මෙන්න ඉර්ධිපාද හතර වඩපු කෙනෙකුට බුදුජානකසේ දේශනා කරන සතර ඍතුපාත වඩපු කෙනෙකුට අවශ්‍ය නම් කපක්කල් ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ තමයි ආනන්දහමරණ කිව්වේ. මම දැන් 80යි. එතකොට කල්පාවස ආයුෂ් කල්පේ 120යි. ඕනේ නම් මට තව අවුරුදු 40ක් දික් කරගන්න පුළුවන් ආයු සංස්කාර හරින්න නැතුව. ඒකේ හතර ඍතුපාත වඩපු කෙනාට හම්බ වෙන අතවාසියක්. ඒ හතර ඍතුපාත හතුෙන් බලනවා අපි හතර හතර ආකාරයක්. තමන්ට අවශ්‍ය කරන ඡන්දෙද, වීරියද, චිත්තද, මීමන්සාවද කියලා කණ්ණාඩියෙන් බලලත් ඔය සයිකෝපැත් කෙනෙකුට මේ කවුන්සලර් කෙනෙකුට කියලා ඕ සයිකියාට්‍රික් කෙනෙකුට කරන්න බෑ. සතිය වඩන්න. අරගොල්ලත් උදව් කරයි. අන්නේ හතර වඩලා එයා මේ භාවනා කරන වෙලාවේ වඩලනද මේ ඉර්ධිපාද හතර සහිතව මම මේ වෙතෙන්ද වාඩි වෙන්න ඉස්සෙල්ලා මූණ හොදාගෙන දාවේ කකුල් දෙක පිහගෙන දාවේ ආදී වශයෙන් කල්පනා කරොත් එයාට ඒ සතියේ තියෙන පිරිසුදුකම නිසා ඊට පොඩ්ඩකට ඉස්සලා කරපු දේ හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒක මේ හිතේ මායාවක්වත් මවාපෑමක්වත් නෙවෙයි. ඊට පස්සේ යාට පුළුවන් එතන හිටලා ඉවරලා ආයෙ තමන් ඉන්න සතියට තනට ආවට සතිය කැඩලා නැහැ. ඊට පස්සේ යාට පුළුවන් ඊට පොඩ්ඩක් ඉස්සෙල්ලා මම සක්මන් කරනකොට මට කොච්චරක් මගේ මේ සක්මන මට මේකට උදව් කරාද මේ පරියන්කයට කියලා බැලුවොත් ඒ සක්මනේදී ඇතිවෙච්ච සතියේ සුවඳ මතක සුවඳ සුවඳ මතකය තමයි තේරෙන මේ පරියන්කයට උදව් වෙච්ච බව. ඒකට එයා දන්නේ සක්මණට පෙළඹෙන වෙලාව මම මොකද්ද කරලා වාඩි වෙන්නේ. ඒකනේ මේක එතෙන් ගිහිලා ආයෙ සතියට ආවයි කියලා මේ සතිය බාධා වෙන්නේ නැහැ. අන්නේ විදිහට පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සෙන් ගියාම ස්කන්ධ પરම්පරාව තමයි තේරෙනවා. මේ ඉරියව් මාරු වෙන්න මාරු වෙන්න ඉස්සලා ඉරියව්වේ හිටපේක මට මේකට උදව් වුණාද? ඒ නැත්නම් ඉරියාපතේ මම ගෝචර සම්පජඤ්ඤේ කියන්නේ අගෝචර භූමියකට ගිහිල්ලා වැඩි තැනකට ගිහිලා ගියාද? ගියාන හානිය මොකද්ද කියන එක ටික ටික ටික තේරෙනවා මේක නිකන් මේ ප්‍රකල්පනාවක්වත් මනෝවිකාරයක්වත් නෙවෙයි. පිසිච්ච සතියෙන් කරන්න ගියාම අතීතයට ගිහිල්ලා එන්න පුළුවන්කම එන්න පටන් ගන්නවා. මේක පිළිබඳ පුංචි ඉඟියක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ දෙනවා. ඒක හරිම සුන්දරයි. අහගෙන ඉන්නකොට යම් වෙලාවක තමයි පරියන්ඛයක් සාර්ථක වුණොත් අපි කිව්වොත් විදර්ශනා ඥානයක් ආවයි කියලා. ඒ විදර්ශනා ඥානය ආවට පස්සේ තමන්ට පැය ගාණක් යනකම් ඒකේ මෘදු ගතිය, කර්මන්‍ය ගතිය හිතට වැටෙනවා. ඒක ටිකක් උණක් තිබිලා බහැලා ගියා වගේ. ඒකට යට කල්පනා වෙනවලු හරියට හොඳ සුත්තමේ ඥානයේ තියෙන මේ ඉක්විත ඥාන, මේ පුබ්බේ නිවාසානුස්සති ඥාන වලට ප්‍රභවයේ තියෙන එකනට හරියට බැලුවනම් එදා ඒ හරියන පරියන්කට යන්න ඉස්සරමත් පරියන්කට යන්න ඉස්සරමත් මගේ හිතේ ප්‍රසාදේ තිබිලා තියෙනවා. මගේ හිතේ ප්‍රසන්න ගතිය තිබිලා තියෙනවා. මට සුබ ලකුණු පෙනිලා තියෙනවා. හැබැයි දැන් තමයි මට ඒක සුබ ලකුණක් කියලා තේරෙන්නේ. ඉස්සර තිබිච්ච එක මේ සාර්ථක වුණාට පස්සේ පේනවා හරි ආශාවෙන් ගියේ පරියන්කේට. මේ හරක් ගාලකට හරක් දක්වන්න වගේ මරන්න ගිනින වගේ නෙමෙයි පරියන්කේට ගිහින් තියෙන්නේ මම විශ්ින්ම හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ ගිය නිසා පටන් ගන්න ආලම්භක සීතේ හොඳයි. ඒකමයි දියුන්නේ මත් මට ඒ වෙලාවෙක වැටහුනේ නෑ. මොකද විපස්සනා ඥාන සාක්ෂාත් වෙච්ච නැති නිසා. සාක්ෂාත් වෙලා හැරලා බලනකොට පේනවා ඒ එක වැඩක් නෙවෙයි දැන් පරම්පරාවක් ජවනිකා රාශියක් ඇවිල්ලා විදර්ශනා ඥානය මුදුන්පත් උනට උනාට පස්සේ පේනවා මේ මගේ වැඩක් නෙවෙයි ධර්ම પરම්පරාව. ඒ ධර්ම પરම්පරාවේ සුබ නිමිටි කර්මන්නේ ගතිය සුඛ ගතිය පරියන්ක මුලක් තිබිලා ඒ පරියන්කට එන්නේ ඉස්සෙල්ලා එදා නැගිටපු දවසේ ඉඳලා මේකට සුබ නිමිටි තියලා තියෙනවා කියලා තේරෙන්නේ සාක්ෂාත් කරන්නේ පස්සේ. ඉතින් මේ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානයක පටන් ගන්න. යහට ඊට පස්සේ පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යන්න පුළුවන්. ඒකේ තියෙන උරගා බලන්න පුළුවන් ගතිය තමයි. පස්සට ගියයි කියලා මේ නැවත ආවයි කියලා අයි හිතිමුණ සතිය කැරෙන්නේ. වෙන වෙලාවක නම් අතීතෙට ගිහිල්ලා නරක වැඩ කෙරුවයි කියලා පශ්චාත්තාප වෙනවා. අනාගතෙට ගියොත් කුතුහලයක් ඇති වෙනවා. මෙතන පස්සට ගියයි කියලා එයා දන්නවා යන්නේ ඒ සතිය විසින් තබන ලද මතක සටහන් දිගේ. හීනක් දිගේ හෝ කල්පනාවල්ද කියන්නේ. ආන්නේ විදිහට මේ පුබ්බේ නිවාසානුසති ඥානයේ තියෙන ක්‍රම දෙකක් එකක් විදර්ශනාවෙන් පෙන්ලා දෙන්න පුළුවන් ඥාන પરම්පරාව. ස්කන්ධ પરම්පරාව. මේක එන්නේ එක ජවනිකාවක් නෙවෙයි ඊට ඉස්සලා ජවනිකාවේ මේකට උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා. නමුත් ඒක චුතුපපාතයට යන්න බෑ. ඒ ජීවිතේ ඉස්සලාත්මට යන්න බෑ. අර මේ ජීවිතේ මම කලලේ දක්වාම වගේ යන්න පුළුවන්. අර පෙරව කරන ලදී කුසල් ඇති එකනට ස්කන්ධ પરම්පරාව මතකේ තියෙන ටික විතරක් නෙවෙයි මතකේ නැති හරියක් තියෙනනේ අපේ. දරු ගැබේ ඉන්නේකවා ගිය ආත්මයේ අවසාන මරණ මොහොතට වෙනකොට අපි ළඟ වෙන කලබගෑනි එව්වපව අල්ලන්න පුළුවන් වෙනකොට විදර්ශනාවෙන් විතරක් බෑයි කියලා කියන එකට අවශ්‍ය කරනා වූ අරූප ධානය අරූප ධානය කියන්නේ රූපේ නැතිකොට නැති බව දන්න සංඥාව. රූපේ තියෙනකොට තියෙන බව සංඥාව හරහා සතිය පවත්තලා රූපේ නැති වෙනකොට නැති බවට සංඥා පුරුදු කරන ගතියක් තියෙනවා. දැන් අරමුණක් නැතුව අනිමිත්තව සතිය පවතිනවා. අන්නේ මේ අනිමිත්ත සතිය පුරුදු කරපු එකනට මේ ජීවිතයේ කලල අවස්ථාවේදී මරණ මොහොතේ දක්වා ආයේ තියෙන අර නොදැනෙන කොටස තින්ත නැතුව පෑනේ ලියවිච්ච හරිය. කාබන් එකේ තියෙනවා. අපි කාබන් පෑනකින් අපි අන්ධකාරය ලියන් ලියන යනවා. කාබන් කොලේ තින්ති ඉවර කාබන් පෑනේ තින්ති ඉවරයි. නමුත් අර ලියුපු දසන කාබන් කොලේ තියෙනවනේ. පෑනේ ලියෙන්නේ නැහැ. ඒ නිසා රිජිට් එක ලියවිලා නැහැ කාබන් කොලේ තියෙනවා. අනිත් වගේ කාබන් කොලේ තියෙන එක වගේ එකක් තියෙනවා. අරමුණක් නැතුව සතිය පවත්තන්න. අරමුණක් නැතුව සමාධිය පවත්තන්න. ඒකට කියන අනිමිච්ච සමාධිය. අනිමිත්‍ය සතිය අන්න ඒක පුරුදු කරපේකනට අර චුතියේ ඉඳලා අනිත් පැත්ත දක්වා වෙන ගොඩක් කරාට අටුවා යුගයේදී දිනු කරලා තියෙනවා. ඒක ඇත්තට වැදගත් දෙයක්වත් නෙවෙයි. අන්න ඒකේ මෙතනින් පටන් ගන්න ඒ ඉස්සලා ඉවරච්ච තැන දක්වා කාබන් කොලේ අල්ලලා ලික් කියන්න පුළුවන්. ඒ නිකන් ඉතිහාසඥයෝ කියනවා. එයාට එතකොට චුතුපපාත ඥානයත් එක්ක ලැබෙන්නේ. ඒ කියන්නේ චුති උප්පත්ති දෙකත් එක්ක බුබ්බේ නිවාසානුස්සතිය. එතකොට අලගිය මුලගිය නං වණං රූප වර්ණ ආහාර ඔක්කොම කියන්න පුළුවන්. විපස්සනාවෙන් කරන්නේ ණය විපස්සනාවේ හැටියට. තර්කයේ හැටියට වෙනවා මේ පරියන්කයට එන්නේ ඉස්සෙල්ලා මම ආපු හැටි මට පේනවා. ඊට ඉස්සර කරපු සක්මණේ හැටි පේනවා. ඒක බලන්නේ සතිය පැත්තේ. කෙලස් පැත්තේ නෙවෙයි. කෙලස් තිබුණයි කියලා නැවත බැලලා බලනකොට සතිය කැල්ල නැති ගතියෙන් පේනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ මේක සමාධියේ ආනිසංශයක් විදිහට ඔය පුබ්බේනිවාසානුසති ඥාන පිළිබඳව කරපු දේශනාවක් තියෙනවා. කාට හරි මේක බලා ගන්න ඕනේ නම් කාට හරි පේනවා නම් එහෙම ශක්තියක් තියෙනවා කියලා හොඳ විස්තරයක් මූලික වශයෙන් විසුද්ධි මාර්ගය විස්තර කරලා තියෙනවා. විසුද්ධි මාර්ගයට පාදක වෙලා තියෙන්නේ පටිසම්භිදා මග්ගප්පකරණය. ඒකේ විස්තර දීලා තියෙනවා. ඉතින් මේව විදර්ශනාදී අපි පෝෂණය කරන්න යන්නේ. විදර්ශනා කරන්නේ වර්තමාන වශයෙන් හිත හදලා හදලා. හැබැයි මේ විදර්ශනා කරනකොට සතර සතිපට්ඨාන ඉක්මෝලා ගිහිල්ලා 이르දිපාද පැත්තට යනකොට එයා ඒ Tamante යන්න ඕන තැනට පාවිච්චි කරන 이르දිපාදය සාර්ථකත්වයේ පෙත එයාගේ කර්මානුරූපව දික් වෙනවා. තිකුණාට පස්සේ ආර ගොඩක් වෙලාට අතීතෙට ගිහිල්ලා බාධා කරගන්න නැතුව සත්‍ය පවත්වන්න පුළුවන් ගතිය එනවනම් එයාට ඊර්තිපාදේ තව තවත් වඩනකොට අර අතීතයට ගිහිල්ලා දකින්න පුළුවන් ගතිය වෙනස් ඒක අනිත් තීර්ථකයන්ට ලැබෙනවා ඒක ශ්‍රාවකයන්ට ලැබෙනවා ඒක රහතන් වහන්සේට ලැබෙනවා ඒක මහරහතන් වහන්සේට ලැබෙනවා ඒක පසේබුදුරජාණන් වහන්සේට ලැබෙනවා මේ සර්වඥාන් වහන්සේට විතර ඕනම තැනකින් පටන් ගන්න ඕනම තැනකට යන්න බෑ විපස්සනා ඥානෙ මේ දැන් ඉඳලා අත ගාගෙන යන්න ඕනේ චුතුපවාද ඥාන ලැබුණාට ආත්ම තුනකට ඉස්සලා පටන් ගන්න ඊට එහාට යන්න පුළුවන්. මේ අතරමැද කැලල නැහැ. ඒව ටිකක් ඒ ඒ ක්‍රීඩාවේ තියෙන දක්ෂකම්. ඒව සර්වඥාන්තර තියෙන ඕනම තැනක පටන් ගන්න ඕන තැනට ඉස්සරහට පස්සට යන්න පුළුවන්. දැන් සාමාන්‍ය පෘථග්ජනය සමා වෙන්න සාමාන්‍ය යෝගාවචරය විපස්සනා කරන වෙන්න දැන් වර්තමානයේ පොඩ පටන් ගන්න ටික ටික ටික ටික ඉස්සරහට පස්සට යනවා. එයා දන්නේ එහෙම ක්‍රීඩා කරාට සතිය කැඩෙන්නේ නැහැ. අන්නේ විදිහට බලනකොට මේ ඇතිවෙන ඥානයේ සමත ගතියක් බැලු බැලමට බෑ. නමුත් මේක සංග්‍රහ කරලා තියෙන විදර්ශනා මේ විද්‍යා ඥාන යටතේදී ඒ විද්‍යා ඥාන බෞද්ධම නෙවෙයි කියලා අටුවාපාව පිළිගන්න. අනේ තීර්ථ කියන්න පුළුවන්. මේක ඇත්තටම භාවනා කරන කෙනෙකුට ලැබෙන අතිරේක වාසියක්. එතකොට ළඟින් එක්කනගෙත් කියන්න පුළුවන් වෙන්නේ ඉඳී තියෙනවා. එයාගේ තනකි සම්බන්ධ වුණාට පස්සේ එයා පෙරාත්මක හරි මට සම්බන්ධ වෙලා තියෙනවා. යා එතනින් පටන් ගන්න ඉස්සර පස්සට යන්න පුළුවන්. ඉතින් මෙව්වට තමයි අද බුද්ධ ආගම ගිහිල්ලා තියෙන්නේ. මම හෙට උදේ වෙනකම් මේ කතා කරුවොත් තව පොඩ්ඩක් වෙලා යනකොට ඊමේල් එන්න පටන් ගන්නවා. අනේ සාංශ මේ ඉද්දිවිද ඥානෙ විතරයි කියලා දුන්නේ පුබ්බේ නිවාසානුසුතිකේ තව කැලක් කියලා දෙන්නෝ කියලා මොකද කට ඇරගෙන ඉන්නේ. හැබැයි පොඩිත් නැහැ. මේ පොඩි දේවල් නෙවෙයි. මොකද මේවා විද්‍යා ඥාන වලට පෙන්නලා තියෙන්නේ. ඒවට යන්න අපට බැරි වෙලා තියෙන්නේ අපි අර ඇතිවෙන්න සතිය වඩන්නේ නැති නිසා. ඇතිවෙන්න සතිය වඩලා සතිපට්ඨානේ වැඩුවොත් ඒ ඉර්ධ මේ ඉර්ධ විද ඉර්ධ විද නම් මෙතන කියන්නේ අතරම මේ ඉර්ධ පාද ඉර්ධ පාද භාවනා කරන්ඩ හොඳට සතියෙන් පෝසත් වෙනවා. සත සතිපට්ඨානේ ඒකට තමයි තේරෙන පටන් ගන්නවා. ඒ අනුව තමන්ගේ පෙර තිබිච්ච ඒ භව සම්පatti උපනිෂේ සම්පatti වැඩෙන්න පටන් ගන්නවා. ඒකට ගුරුවරයෙකුට කරන්න දෙයක් නැහැ. පොතේ වල්ලා කියත හැකි මේ බල්ලා Tamanට වැල යන හැටියට මැස ගහන යන එකයි කරන්නේ. ඉතින් අපි ඉඳ ලැබුණ වෙලාවක බලමු මේක මෙතෙක් කල් සාකච්ඡා නොකරපත්තක් වශයෙන්ම විශාල දැනුම් සම්භාරයක් තියෙන නිසා ලද වෙලාවක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ පමණකින් ධර්ම දේශනා නිම කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ඒ තමයි බලාපොරොත්තු වෙන්නා වූ විද්‍යා ධර්ම, චරණ ධර්ම තව තවත් බුද්ධ ආදර්ශයෙන් දියුණු කරගෙන ඉදිරියට යන්නට ශක්තිය ධෛර්ය බලයේ පිහිට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නැත කරනවා. සියලු දිනාටම සනසි මුදා වේවා කියන ප්‍රාර්ථනාවයි.